අරියාණං අදස්සාවී අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මේ අවිනීතෝ සප්පුරි ධම්මේ අකෝවිදෝ පටවින් පටවිතෝ සංජානාති පටවි පටවින් පටවිතෝ සංජිත්වා පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති පටවින් අබිනන්දති සංකිස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි තීති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයන් අවසරයි අනිකුත් මේ නීවාසික පාසක මහතුරු සම්බන්ධ කරගෙන අපි සතිපතා පවත්වාගෙන යන ලබන විදර්ශනා ධර්ම දේශනාවටයි අද මේ අවස්ථාව සලසා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ සඳහා අපි පැයක පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා අපි පසුගිය වාර දෙකකත් අදත් ධර්ම දේශනාව සඳහා මූලික තේමා වශයෙන් ඉදිරිපත් කරගන්න ඉදුනේ මජ්ක්‍ධිම නිකායේ අරුවත්න සූත්‍රවල තියෙන මජ්ක්‍ධිම නිකාය පොතේ පළවෙනියම සඳහන් වෙන මූල ධම්ම සබ්බ සබ්බ මූල ධම්ම පරියාය කියන සූත්‍රයයි ඒක සාමාන්‍යයෙන් අදහස් කරන්නේ සියලු කාරණාවල් වලට මුල සියලු ධර්මයන් සඳහා වූ මූලික පරියාය මූල ආකාරය මූල කාරණාවයි සඳහන් කරනවා. ඉතින් ඒකදී සරුවචන් වහන්සේ ඒ නොදන්නා කෙනෙකුට තේරෙන පරිදි දන්නා බව තමන්ගේ සබ්බන් සර්වඥතාව භාවය කිරේ විශ්වාසය ඇති වෙන පරිදි මේ ධර්ම පරියාය දේශනා කිරීමේදී පුද්ගලයන් හතර දෙනෙක් හඳුනා ගන්නවා. පළවෙනිම පුද්ගලයා තමයි අපි කවුරුත් පහත් කරලා තුච්ච කරලා සලකන අසත්පුරුෂ කියලා කියන්න පුළුවන් නැත්නම් සත්පුරුෂයෝ දැකපු නැති සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති සත්පුරුෂ ධර්මයේ විනීත නැති. ඒ වගේම ආර්යයන් වහන්සේලා දැකලා නැති ආර්යයන් වහන්සේ ධර්මයේ විනීත නැති ආර්ය ධර්මයේ දක්ෂ නැති පුද්ගලයා. ඉතින් මේ පුද්ගලයා සාමාන්‍යයෙන් කාගෙත් ගර්යාවට නිඳාවට ලක් වෙන දකින්නකොට hina වෙන එහෙම නැත්නම් දකින්නකොට පහත් කළ සලකන කෙනා අපි සාමාන්‍යයෙන් බාලයයි කියලා ගණන් ගන්න කෙනා. ඉතින් එතනින් තමයි සරුවචනන්දේ පටන් අරගන්නේ. ඒ නිසා ඕනම බාලයෙකුට ඕනම අසත්පුරුෂයෙකුට ඕනම ආර්යනාංශේ නන්නාඳුන කෙනෙකුට පවා සරුවචනන්දේත් එක්ක ආද වෙන්න යාළු වෙන්න සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. ඒක තමයි තමන්ගේ தත්ත්වය දන්න කෙනෙකුට කිසිදාක මේ ධර්ම මාර්ගයේ මගේ හැරීමක් නැහැ. පිටුපෑමක් නැහැ. ඉතින් එවැනි පුද්ගලයා කෙරෙහි කාරණා කාරණා විශ්ල කරලයි සරුවචනාංශයේ සීල ධර්ම කාරණා සඳහා වන මූලික ආකාරයේ දේශනා කරන්න සැකස්ම සලසුම සකස් කරගත්. ඉතින් සරුවචනාංශයේ සඳහන් කරනවා යාකාර වූ ආර්ය ධර්මයේ දක්ෂ නැති ආර්ය සත්‍වෘෂ ධර්මයේ දක්ෂ නැති පුද්ගලයා මේ ලෝකයේ කෙරේ දක්වන සංකල්ප විශිගාණක් ඉදිරිපත් කරගෙන ඒ කෙරේ ඒ පුද්ගලයා දක්වන ආකාරය මේ මෝඩයා මෝඩයාගේ තියෙන මෝඩකම සරුවචනාංශෙ පෙන්නන ඒ පෙන්වන්නේ මෝඩයෙකුටද නැත්නම් අවබෝධය ලැබපු සීක පුද්ගලයෙකුටද එහෙම නැත්නම් සම්පූර්ණ රහත් භාවයටපත් වෙච්ච අසීක පුද්ගලයෙකුටද එහෙම නැත්නම් තවත් සරුවචන් ආංශේ නමකටද කියන එක අහන්න දරගන්න. සරුවචන් ආංශේ මේ පෙන්වන්නේ අසත්පුරුෂයෙක් කියලා කියන්න පුළුවන් ආර්යනාථට දන්නේ නැති සත්පුරුෂෝ දන්නේ නැති කෙනෙකුගේ ස්වභාවය සරුවචන් වහන්සේට පේන හැටි. ඉතින් මේකේ සරුවචන් වහන්සේයි මේ සත්‍වෘ ධර්ම නොදන්න කෙනා අතර තියෙන తත්වය ගත්තොත් දෙන්නම එකම දෙයක් ගැන කතා කරන්නේ. හරුවචනාසික කියන්න පුළුවන් අසත්පුරුෂයාට කියන්න බැරි කම විතරයි කියන්නේ. නැත්නම් ඒ වැඩ කෑල්ල ගැන පැත්තෙන් බලනකොට අසත්පුරුෂයා සාරුවච්ච තමයි. අසත්පුරුෂයාට තියෙනවා සම්පූර්ණ ඒ වැඩ ටික කරගැනීමේ හැකියාව. නමුත් මේ කරන්නේ මේකයි කියලා මේ සීක පුද්ගලෙක් එක ගලපනකොට Taman ඉන්නේ කොතනද කියලා අසීක පුද්ගලෙක් එක ගලපනකොට Taman ඉන්නේ කොතනද කියලා නරුවචනාංශේ නමක් එක ගලපන්න තමයි කොතනද කියලා කියන්න දන්නේ නැහැ ගලපන්න තමයි. නමුත් මේ පුද්ගලයා මේ වැඩ ටික නරුවචනාංශේ මේ අපිට කියා දෙන්න හදන වැඩ ටික 100ට 100ක් තමන්ගේ මේ විශේෂේෂ්ත්‍ර වශයෙන් අරගෙන කරනවා. ඒ කිරීමේ කිසි අඩුපාඩුවක් නැහැ. නමුත් මේ පුද්ගලයා දන්නේ නැති එක විතරයි වැරද්ද තියෙන්නේ. ඒ නිසා අපි බලමු පසුගිය දවස් දෙකේම වාර දෙකේම සති දෙකේම විස්තර කරගත්ත විදිහට ඒ ආර්යනාංශේ නොදක්නා වූ ආර්ය ධර්මයක් දක්ෂ නැත්තා වූ ආර්ය ධර්ම විනිත නැත්තා වූ සත්පුරුෂයන් නොදක්කා වූ නොදන්නා වූ සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ සත්පුරුෂ ධර්මයේ විනිත නැත්තා වූ පුද්ගලයා පටවින් පටවිතෝ සංඥානාති. පට පෘථුවිය අපි කියන මහා භූතයක් වශයෙන් හෝ එහෙම නැත්නම් මේ විශ්වයේ වශයෙන් ගත්තොත් පඨවි පෘථුවි එහෙම නැත්නම් ආකාශ වස්තුවක් වශයෙන් හෝ අපි මේ ඉන්න ඉඩමේ පර්චේ 4යි 5යි කියන එක එහෙම නැත්නම් ගේක වර්ග අඩියක් හදන්න මෙච්චරක් යනවායි කියනකොට අපි ඔය කියන භූමිය මැනීම එක පැත්තකින් කටවි කියන. ඉතින් අත්‍තරම සත්පුරුෂයක පැත්තෙන් ගන්නකොට නැත්තම් අසුතවත් පුදුජනයක පැත්තෙන් ගන්නකොට ඕක තමයි පටවි කියන්නේ. අන්නේ පටවිය පටවිය වශයෙන් හඳුනායි. පටවිය පටවිය වශයෙන් හඳුනාගෙන පටවින් මඤ්ඤති. මේ පුද්ගලයායි අම්මා කියලා දුන්න විදිය තාත්තා කියලා දුන්න විදියට දැන් රජ්ජුරෝ නීතියේ ඉදම් පිළිබඳ නීති දේවාල නින්දකම් පනත් පිළිබඳව තියෙන නීති හොඳට හදාarලා මෙන්න ඉදම මෙන්න භූමිය කියන එක හඳුනා ගනි. හඳුනාගෙන ඒ හැඳිනීමේ මත පිහිටලා එහෙම නැත්නම් ඒ සංඥා මත පිහිටලා පටවින් මඤ්ඤති. මේ පෘථුවියයි මමයි එකයි කියලා හිතනවා. එහෙම නැත්නම් මේ පෘථුවිය තමයි මගේ බලය මගේ පාණ මගේ දක්ෂකම තියෙන නිසා පෘථුවිය වැඩි නම් මම දක්ෂයි. පොහසත් යමක් කමක් කරගන්න පුළුවන්. ඉඩම් හොඳට තියෙනවා. ඉඩම් හිමි වෙවිකරු. <clears throat> එහෙම නැත්නම් දුප්පත් ඒ නිසා ඉඩමමයි. ඉතින් මේ විදිහට අර පුද්ගලයේ තමන්ගේ ආත්මය උඹා ගැනීම සඳහා අන්ධහැරේ සඳහා ගන්නා වූ එක සංකල්පයක් තමයි මේ පඨවි ධාතු. ඒක මේ පෘථුවියමයි මේ දෑවැද්ද. පෘථිවියමයි යමක් කමක් වෙන්නේ. පෘථිවියමයි උපනි පණිදිහක් වෙන්නේ කියලා ඒ පෘථිවියත් එක්ක හඳුනා ගන්න ගතිය පෘථිවිය නැන්නම් මම ඉඳලා වැඩන්නේ. මම කියන්නේ පෘථිවියම. පෘථිවිය කියන්නේ මමමයි. එහෙම නැත්නම් දැන් කාලේ කියනවනම් සල්ලි. සල්ලි කියන්නේ මමමයි. මම කියන්නේ සල්ලිමයි. සල්ලි තියෙනවා කොහොමද කරන්න පුළුවන් කියලා ඒ අර භෞතික වස්තු කෙරෙහි එහිම මගේ පූර්ණ ආත්මය තියෙනවා කියලා එයින් පිට ආත්මයක් නැති වැඩක් නැහැ කියලා මේ මේ භෞතික වස්තු නැත්තම් මම එක් නැවෙන්නේ නැති වෙනවා මේ මරණයට පස්සේ ආයෙ එකක් නැහැ කියලා උච්ඡේද දිට්ඨියකින් භෞතික වාදීව මෙව අදහන. ඉතින් ඒ විදිහට පෘථිවිය විතරක් නෙවෙයි ආපෝ තේජෝ වායෝ කියන අනිකුත් හතර මහ භූතයන්ම මේ කියන විදිහට ආපං ආපතෝ මඤ්ඤති ආපං ආපතෝ මඤ්ඤිත්වා ආපං ආපං ආපතෝ සංඤිත්වා ආපං මඤ්ඤි මේ ද්‍රව ද්‍රව්‍ය වතුර කියන දේවල් දියර වතුර කියන දේවල් ඒ විදිහට දැනගෙන ඒවා පිළිබඳ මඤ්ඤණා කරන මේ වතුරෙමයි වැඩේ තියෙන්නේ කියලා කාන්තාරකින් මිනිසෙකුට ඒ වගේ හිතේ මුළු පණ තියෙන වතුරේ වතුර තියෙන තැන ශේම භූමියක් තියෙනවා නම් එයා තමයි ලොක්කා ආන්න විදිහට පට වියාපෝ තේජෝ වායෝ කියන මේ හතරම මම කරගෙන එහිම තමන්ගේ ආත්මේ නම්බුව වටිනාකම දැනගෙන හතරමහා භූතයෝ ඊට පස්සේ මේකට කලින්ම මේ හතර ගත්තාම කෙලින්ම ගන්න පුළුවන් අපිට රූප ධර්ම කියලා ඊට පස්සේ භූතේ කියලා වචනයක් පාවිච්චි කරනවා මේ විදිහට සර්වඥාන්සේ 6ක් 26ක් සංකල්ප පෙන්ලා දීලා තිනවා මේ අශෘතවත්තු සුවිරුතං නැති පුතුජනයා අල්ලන දේවල්. මම කියලා නැත්නම් ආත්මේ පිහිట్లా තියෙනවා කියලා අල්ලන දේවල් තමයි පටවියාපෝ තේජෝ භූතේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒක භූත කියන පදයට අපේ ශාසනේ අරුවත්යන්ාන්සේගේ දේශනා විලාස අනුව අර්ථ රාශියක් තියෙනවා. මේ කැපිපේන දේවල් අභූතයි කියලා කියන්නේ පේන්නේ නැහැ. භූතයි කියලා කියන්නේ පේනවා කියන එක. එතකොට මෙතන සමාල්ලාට භූතස්මින් පාචිත්‍යං පේනවා නම් දැනෙනවා. ඒ වගේම ගස්කොලන් කඩන්න එපා කියන තැනකටත් ਸਰවඥන්සේ භූත කියන වචනේ පාවිච්චි කරනවා. ගස්කොලන් වලටත් පාවිච්චි කරනවා. අන්තිම කාලෝ ඝසති භූතානි කියන තැන වලට රහතන් වහන්සේටත් පාවිච්චි කරනවා. නමුත් මෙතන අටුවාචාර්ය වහන්සේ සඳහන් කරන මෙතන භූත කියලා මේ ලයිස්ට් වේදි ගන්න වෙන්නේ චාතු මහරජ කාවෙන් යට ඉන්න මේ භූමාට තලාටු දිවිවරු එහෙම නැත්නම් රුක්ෂ දේවතාව වගේ ඇත්තන්ට භූත කියන වචනේ සඳහන් කරනවා. ඒකත් අල්ලගෙන සමහරු ආත්මයක් කරගන්නවා එහි මගේ ආත්මේ තියෙනවායි කියලා. ඊගාට දේව ප්‍රජාපති බ්‍රහ්ම කියලා සඳහන් කරලා තිනවා දිව්‍යෝ කියලා කියන්නේ ඔය චාතු මහරජකේ ඉඳලා හරණිම්මිත වසවත්තිය දක්වා වූ දේව ලෝක 6. දේව ලෝක. ඊට පස්සේ බ්‍රහ්ම ලෝක යනවා ඊටහා අපි දන්න විදිහට බ්‍රහ්ම ලෝක ගණන් ගන්නේ මෙලෝ වශයෙන් ප්‍රථම ධාන ලාමක වශයෙන් උපදන ලද කෙනා බ්‍රහ්ම පාරිසද්ධිය උපදනවා ඊට පස්සේ චතුත්ථ ධානය ඉන්නේ කෙනා දක්වා බ්‍රහ්මතල තියෙනවා. ඉතින් මේ දෙක මැද තමයි ප්‍රජාපතිව ඉන්නේ. ප්‍රජාපති කියලා කියන්නේ ඒ සියලු මනුෂ්‍ය දිව්‍ය ලෝකවල සියලු දෙනාට අධිපතියයි කියන අදහසයි පජාව කියන ප්‍රජාව ප්‍රජාතන්ත්‍රවාදී කියන තැන්වල ජනතාව කියන අදහසක් වගේ. ජාන කිව්වහම මනුෂ්‍ය තත්ත්වයක් කරනවා ප්‍රජා කිව්වහම දේව මනුෂ්‍ය දෙකොටම වැටෙනවා ප්‍රජාපති කියලා කියන්නේ මේ දෙවියන්ට අධිපති කියන එක. නමුත් හරි විහිළු තැනක් තියෙනවා දෙවියන්ට අධිපති ප්‍රජාපති තලයේ ඉන්නේ වසවත්ති මාර්යා. මේ එහෙම නැත්නම් පරිණිමිත වසවත්ති දිවි ලෝකේ වසවත්ති මාර්යා තමයි මැද ඉන්නේ. ඒක නිසා බැරි වෙලා හරි පින් කරලා දිවි ලෝකයන්ට පින් කරනවායි කියලා හිතන්නකෝ. වෙන වශයෙන් පින් කරන උගදෙනෙක් ඒ ස්වර්ග සම්පatti වලට පින් කරනවා. ඊට පස්සේ මේ පින්කම් කරලා බණ භාවනා කරුවොත් සමථ භාවනා කරොත් බ්‍රහ්ම ලෝක යනවා. පරි වෙරhari පයිලෙස්ලාවත් දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ අතරමැද වැටුනොත් වැටෙන්නේ මායයට. මේ මස්සිනා එතන ඉන්නේ. දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ මැද. වසවත්ති දිවි ලෝක වසව පරිණිමිත වසවත්ති දිවි ලෝකේ ඉන්න ප්‍රධානියාට කියන වසවත්තියයි. වාසේ පවවත්තනවා. සියල්ලම වාසේ පවත්තනවා. ඉතින් ඒ වාසවත්ති මාරයාටත් ප්‍රජාපති කියලා කියනවා. ඉතින් හුඟ දෙනෙක් නොදහන හිටියට මේ ලෝකේ අදහන්නේ උන්ද තමයි. කරන හරියා කරන්නේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත. ඉතින් ඒත්තෝ ගිහිල්ලා අන්තිමට මේ මාර විශේෂය තමයි වැටේ. මෙලෝ ඉඳටිත් මාරයෝ වගේ තමයි කටයුතු කරන්නේ. ඉතින් නමුත් ඒ මායාව තැම්පත් කරලා තියෙන අපේ අටුවාචාන් වහන්සේලා දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ මැද. පරිසම් වෙලා යන්න ඕන යනකොට පයිලස්ලා වැටුනොත් එහෙම වැටෙන්නේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක යන්න හදන කට්ටිය මැදට වැටුනොත් එහෙම මායාවට අවු වෙනවා. නමුත් මෙතනදී සරුවචනන්සේ පජාපති කියන සංකල්පයත් ඇතුල් කරනවා ආශෘතවත්ව පුත්‍රජනය මේ මම ආයනේ මව ආගන්ද එහෙම නැත්නම් මේ ආත්මේ පිටලා ඇති කියලා හිතන තැන් විදියට කොක්ක ගහන තැන් අවුලවා ගන්න තැන් අල්ලා ගන්න තැන් ඊගාට දේව ප්‍රජාපති බ්‍රහ්ම ඊට පස්සේ ආබසර සුපකින්නක වේහප්පල අබිබු ආදී වශයෙන් බ්‍රහ්ම ලෝක හතරක් පෙන්ලා දීලා තියෙනවා. ඒ අර ධ්‍යාන හතරේ රූප ධ්‍යාන හතර උපදිනකොට වැටෙන බ්‍රහ්ම ලෝක. ඉතින් ඒකේ අපි ඔය ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරනකොට අපි කියවනවා සර්වචනාංශයේ ඒ විපරිවට්ට වූ චතුරාර්ය සත්‍ය අවබෝධයත් එක්කම ඒ බව ඒ සාතු මහරජික දෙවියන්ගේ ඉඳලා අන්තිමට ඒ අසඤ්ඤ සත්‍යේ සත්‍යේ දක්වාම තියෙනා වූ රූප අරූප බ්‍රහ්ම ලෝක අසඤ්ඤ සත්‍යයට ඉතින් බුදුහාමුදුරු බුදුනායි කියලා දැනෙන්නේ නැහනේ. ඉතින් මේ පිට තියෙන ඔක්කොටම ඒ කීර්තිතාවය එක චිත්තක්ෂණයක පැතුරුණා කියන තැනක ඔය සුභ කින්නක ආභාස්වර වේහප්පල කියන දේවලෝක සඳහන් වෙනවා. අභිභූ කියන එකක් මෙතන ඒක මුදුනේ සඳහන් කරලා තිනවා. ඒක අසඤ්ඤ සත්ත්‍ය අසඤ්ඤ සත්වයන් විදියට මයි පෙන්ලා තියෙන වේහප්පල තලයේ ඉන්න මේ අරූප ධාන වඩන ලද ඇත්තෝ ගිහිලා කොක්ක ගහගන්න තැන. තැන්පත් වෙන තැන අභිභූ ආයතන වශයෙන් සඳහන් කරලා තිනවා. ඊට පස්සේ ඒක විස්තර කරනවා ආකාසානංචායතනෙ විඥානංචායතනෙ අකින්චඤ්ඤායතනෙ නේව සංඥානා සංඥායතනෙ විදිහට අරූප ධාන හතර. ඉතින් ඒක අටුවාචාරින් වහන්සේලා මේ පද විස්තර කරනකොට සඳහන් කරන්නේ මෙලෝ වශයෙන් ඒ රූප ධාන සමතික්‍රමණය කරලා රූප ධාන තුනී කරලා ගෙවම් කරලා අරූප ධාන මට්ටමට ගියාට පස්සේ ඒ කෙනා ඒ ධානයේ නොපිරිහි කාලක්‍රියා කරන්න යෙදුනොත් ධ්‍යා මාර්ගඵල නොලබා ඒ අත්ව ගිහිල්ලා මේ ආකාසානං ඡායතන කියන ඒ ඒ භ්‍රමතලවල උප්පත්තිය ලබනවා කියන. ඒ සෑම භ්‍රමතලයක්ම කෙනෙක් ආත්මය එල්ලන්න ආත්මම් මේ ජීවත් වෙන්නේ මගේ පණ ආකාසානං ඡායතන ලබන්නයි කියලා කෙනෙකුට ඒකත් එක්ක හඳුනා ගන්න ඉඩ තියෙනවා. ආකාසානං ඡායතනමයි මම මම ඒක තමයි මේ සියලු වස්තු අතහැරී ඒකටයි මම මේ ගීකී අතහැරී ඒකටයි මම මේ භාවනා කරන්නේ ඒකටයි මම මේ දුෂ්ප්‍රක්‍රියා කරන්නේ ඒකයි මම මේ පාන්සුකූලිකාංගය රකින්නේ ඒකයි මම මේ ආරඤ්‍යකාංගය රකින්න කියලා කෙනෙකුට ආකාසානංචායතනෙ ඒ වගේ මධ්‍යස්ථාන කරගන්න. අකින්චඤ්ඤායතනෙ ඒ වගේ දිගට ඒ සෑම දෙයක්ම අර පාඨවි ධාතුව වගේම කෙනෙක් මඤ්ඤනා කිරීම සඳහා එහෙම නැත්නම් ආහස්මාලිකා හදන ගෙපක්. මාලිකාවක් අපි ගෙවල් හදනකොට ගෙපලක් හපනවානේ. ඒ ගෙපලනේ භූමිය වෙන්නේ ආධාර විභක්තියේ භූමාර්ථයෙන්. ඒ වගේ තමයි මේ ආකාසානංචායතනෙ කෙනෙකුට මනෝ ලෝකයක් හදන්න මනෝ අස්මාලිකාවක් හදන්න භූමිය වෙන්න ඉඩ තියෙනවා. මේ භූමිය ඔක්කොම 26ක් තියෙන එකයි මම අර මතක් කරේ සරුවත්නාංශය පෙන්නන. ඒවා තමයි මම මේ මේ සූත්‍රයේ තියෙනවා පෙන්නාගෙන පෙන්නාගෙන යන්නේ. ඊට පස්සේ ආකාසානන්තයට විඤ්ඤාණ ශාස්ත්‍රයේ අකින්චඤ්ඤායතන කියන එක මට මතක් වෙන්නේ අපි 10 පන්ති විභාගෙට කටපාඩම් කරන කාලේ බුද්ධ ආගම පිළිබඳව අරූප ආයතන. ඉතින් අපි විවාද කියලා එක එක නයි ප්‍රශ්න අහන. ඒ වගේ වෙලාවට අහලා ඒ කාලේ ඉඳලම මට ටික ටික වුණා කටපාඩම් තිබුණා. දැන් ඉතින් ඒක අර ලයිස්තු ලයිස්තු ගත වෙච්ච වෙලාවක කෝකට සාපේක්ෂව තියෙන කියන එක විතරයි දැන් විශේෂයක් කරන්න තියෙන්නේ. ඊගාවට මේ රූප ආයතන, සද්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන කියන කෙනෙක් ඉන්නවා මුළු ලෝකේ රූප බැලීමම එකම ආත්මය කරගෙන වෙන මොනවාක්වත් මේ හම්බ කරන සියල්ලම රූප බැලීම සඳහා. තව කෙනෙක් නෝ නෑ නෑ රූප බලන එක නෙවෙයි ඒක සංගීතේ නැත්තම් සද්දේ තමයි ලෝකේ වටිනාම දේ කියලා සද්දායතනේ ආත්මය කරගෙන ජීවත් වෙනවා. ඊගාට ගන්ධ ආයතනේ, රස ආයතනේ, පොට්ටබ්බ ආයතනේ මේ තුනට මුතය කියලා සඳහන් කරලා තියෙනවා. මේ තුන සඳහාම ජීවත් වෙන ಜಾති ලෝකෙයි. රස රසේමයි, රසකාමීමයි වෙන මොකක්වත් නැහැ. සදාචාරයක්, සාධාරණයක්, අසාධාරණ මොකුත් නැහැ. ඒ මුතේ ලැබෙනවා නම් ඕන දෙයක් කරන්න පෙළඹෙන. ඒවත් මේ විදිහට මඤ්ඤණා කිරීමේ ගෙපල් මඤ්ඤණා මාලිගා ආතනකොට ගෙපල් රූප ශබ්ද ගන්ධ රස විඤ්ඤාත විඤ්ඤාතායතනේ ඊකාට ඒකත්වේ නානත්වේ සබ්බං නිබ්බාන. ඒකත්වේ කියලා මේ සියල්ලම එකයි කියලා ගන්න කොටිම කියනවා දැන් ඔය Hindu සංකල්පයේ එහෙම නැත්නම් දේව නිර්මාණ සංකල්පයේ මූල ප්‍රകൃතිය තමයි බහුදේවවාදී. දැන් තින්ජාවේක පේන්න තියෙනවා එක එක නිකායන් එක එක කුලයන් එක එක ප්‍රාන්තයන් එක එක දෙවිවරු අදහන. බහුදේවවාදේ හරි විචිත්‍රයි. ඉතින් හැබැයි මේ ආණ්ඩුවක් කරන්න බෑ කාටවත්. ඔක්කොම එක කුඩයක් අතර ගන්න බෑ. මොකද එක එක නයි එක නයි තාම උග්‍රව ඒ ඒ දෙවියෝ අදහන. ඔය සර්වචනාංශයේ ශාසනය ප්‍රධාන වශයෙන් පිටපු ඔය බුද්ධගයා වගේ ප්‍රදේශවල තියෙන්නේ පුල්ලෑර දෙවියෝ තමයි. එයා එයා එයා තමයි ප්‍රධානම කෙනා. තව කෙනෙක්ගේ සරස්වතිය දානවා. තව කෙනෙක්ගේ මధుරාපුරේ වගේ තැන්වල ඊශ්වරයා දානවා. එක එක නැක එක බහුදේවවාදේ තිබුණා. ඉතින් ඊට පස්සේ මේ බහුදේවවාදේ පරිණාමයක් කියනවා දාර්ශනිකයන් විසින් ඒක දේවවාදී. එකයි. තින්නෙක් නැහැ. එතකොට ඔක්කොටම බ්‍රහ්ම මුල් කරා. බ්‍රහ්ම තමයි මේ බ්‍රහ්මත්වය, බ්‍රහ්ම පදාර්ථය, බ්‍රහ්ම විඥානය කියලා ඒක තමයි සියල්ලම මුල ඒ ඒකත්වයටපත් වෙච්ච බෞද්ධයවාදෙන් ඒකත්වයට පහුපත් වෙච්ච එක තමයි ඔය ග්‍රීක මේ යුදෙව් සංකල්පයත් එක්ක ගිහිල්ලා එක දෙවියයි දෙන්නෙක් නැහැ කියලා පටන් ගත්තා. ඒ බ්‍රහගෙන් පටන් අරගත්ත පස්සේ තුන් දෙනෙක් හටලා ගියා. එකක් තමයි ඔය කතෝලිකයන් ආදී ආදාහන නව ටෙස්ටමෙන්ට් ආපු දෙවියන් වහන්සේ දේව පුත්‍රයා. ඒක අනුව නව දේවවාදය. තුන ඊට කලින් තිබුණා පරණ ටෙස්ටමෙන්ට් හැටියට යුදෙව්වාදය තියෙනවා. ඊටත් පස්සේ තමයි අල්ලාහ් තුමා මතුනට පස්සේ මුස්ලිම් ආගම මතුවේ. ඔක්කොම ඒබ්‍රහම්ගේ ඒබ්‍රහම් තමයි ඔක්කොගෙම 100ක්. එයාගෙන් ඇතිවෙච්ච ඒක දේවවාදමයි ඒකත්වෙමයි ඒ දෙයියෝ පමණයි අනික ඉන්න සෑම සිය දෙවි කෙනෙක්ම මරන්න ඕනේ පෙති ගහන්න ඕනේ ආම ගහන්න ඕනේ පතුරු ගන්න. මොකද ඒක ම්ලේච්ඡ. ඉතින් ඒ නිසා ඒකත්වෙ ඉතාම තදින් පැතිරලා තියෙනවා. දැන් උනත් ඔය එවැනි ආගන්ති නැත්තෝ විශේෂයෙන්ම මේ හොඳටම කැපී පෙනෙනවා මුස්ලිම් ආගම තියෙන අය වෙන මොනම ප්‍රතිරූපයක්වත් තිබොත් විනාශ කරනවා. මොකද එතකොට ඒක ම්ලේච්ඡ ගතියක් කියලා පෙන්නනවා. ඒකත්වවාදය. ඉතින් ඒ වගේම අපිත් සාමාන්‍යයෙන් මේ ඇහ කන දිව නාසය කය මන කියලා තියෙනා වූ මේ ආයතන හයම ඒකත්වයෙන් අරගෙන තමයි මම එක් ගන්න. කවදාකවත් ඇහැ විතරක් බලන්න පුළුවන් කෙනාට ඒක ස්වාධීන ආයතනයක් වශයෙන් භාවනා කරන්න පුළුවන් එක්කනට කන ස්වාධීන ආයතනයක් වශයෙන් භාවනා කරන්න පුළුවන් කෙනාට තේරෙනවා මේක මේ මේ නයි හය දෙනෙක් එක මල්ලේ දාලා බැඳපු බැඳපු මල්ලක් වගේ. මේක එකක් කියලා ගන්න බෑ. ඇහැ කිසිසේත්ම අනුකම්පාවක් විතක් නෑ කනක. කන ඉදිරියටපත් වෙච්චාම ඇහැ ගැන කිසිම අනුකම්පාවක් මායින් කිරීමක් නැහැ. මම තනියම කඩාගෙන යන්න හදනවා. ඉතින් මේ පස්තනයකට බැඳගත්තට පස්සේ මමයා කියලා ගන්නෙ මේක ඒකත්වය. ඉතින් ඊට පස්සේ ඒක ඝණයක් වශයෙන් මමෙක් සත්වයේ ස්ත්‍රියාවක් පුරුෂයෙක් ප්‍රාණි. ඉතින් ඒකම අගය කරගෙන යනකොටත් මා මායනයට අභිනන්දනයට වැඩේ. නානත්වය කියලා කියන්නේ නෑ බොහෝ දේවල් එකතු වෙලා මේක හැදිලා තියෙන්නේ කියන මේ පංචස්කන්ධය වශයෙන් රූප වේදනා සංඥා සංකාර ඇහැ කන දිව නාසය කය මන ආදි වශයෙන් මේවා කඩලා එක එකක් මේක සමූහයක් රාශියක් වශයෙන් අරගෙන ඒක ඒකකයක් ඒකත්වෙන් ගත් එක නානත්වෙන් අර ගන්න විශේෂයෙන්ම අපි ධර්ම ඉගෙන ගන්නකොට පුළුවන් තරම් බලනවා මේ ඒකත්වය අරගෙන පතුරු ගන්න විභජ්‍යවාදය කියලා කියන්නේ ඒකයි රූප ටික ගත්තාම කේසාලෝමනකාදාන්තා කියලා කඩලා බලන්න ඊට පස්සේ ස්කන්ධ වශයෙන් ගත්තාම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා රූපස්කන්ධේ එකක් වශයෙන් නාමස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන කියන හතරට කඩලා පෙන්නනවා. ඒ රූපස්කන්ධයත් එකක් කියන එක ගන්න තර වැඩි නම් ඒක නඩ කියනවා පට වියාපෝ තේජෝ වායෝ ආකාශ නාමස්කන්ධ හතරම විඥාන කියලා ඒකට අරගන්න. ඒක එක කරනට එක කරනට තේරෙන ක්‍රමයට මේ ආයතන ධාතු කඩලා පෙන්නන්න පුළුවන්. ඒ කඩන්න කඩන්න කඩන්න කඩන්න අර එක මමයා ඒකකය ස්ත්‍රිය පුරුෂය කියන එක පොදු දෙයක් බාටපත් වෙනවා. ඉතින් සමහරු ඒක අදහන. ඒක ගැන මඤ්ඤණා කරනවා. ඒකත්වය මේ විචිත්තත්වයක් නෑ ඒකත්වයට ගියාම අනිවාර්යයෙන්ම අහු වෙන සම නානත්වයට යනවා. ඒක නානත්වේ මඤ්ඤණා කරනවා. තව කෙනෙක් සබ්බං කියන එක අදහනවා. සියල්ලම සියල්ලම සියල්ලේ. සබ්බං සබ්බා කියලා. සබ්බසෝ සබ්බං. සියල්ලෙන් සියල්ල දත යුතුයි. ඒ වගේම 100ට 100ක්ම අංග සම්පූර්ණ වෙයි. හරියටම හරියන්ට ඕන කියලා සමහර සියල්ල හදන්න. ඒකෙමුත් ඉන්නවා ප්‍රතිසංශෝධනවාදීන් මොනම දෙයක්වත් වරදින්න බෑ. හරියටම තියෙන්න ඕන. ඒ කියන්නේ ඒගොල්ලෝ පිළිගන්නවා මේ පොළොව පැතලි. විශාල පැත්තෙන් පැතලිය කියලා කියන්නේ රවුමක් බව ඒගොල්ලෝ පිළිගන්නේ. මේක සම්පූර්ණ ලෙවල් වෙන්න ඕන. මේක 100%ක්ම අංශක 90ට තියෙන්න ඕන. උඩට කියලා බලනකොට මේක ගෝලයක් වශයෙන් තකනකොට කිසිම දෙයක් මේ ලෝකේ අංශක 90ට ගන්නවත් බෑ. ගත්තොත් මේ ලෝකෙට ගැලපෙන්නේ නැහැ මේක පැතලිත් නැහැ. අන්න ඒ වගේ සියල්ලම අංග සම්පූර්ණයට කතා කර නැත්තොත් තියෙන. භයානකම සංකල්පය තමයි නිබ්බාන. අසුත ප්‍රතුජණය අරියන් වහන්සේ දැකම නැති කෙනා, සත්‍විකයන් දැකම නැති කෙනා නිවනත් අල්ලනවා. නිබ්බාන නිබ්බතෝ නිබ්බානතෝ සංයිත්ව නිබ්බාන නිබ්බානතෝ සංඥාති සංජානාති නිබ්බාන නිබ්බානතෝ සංයිත්ව නිබ්බානම් මඤ්ඤති මේ නිවනේ මගේ ආත්මය තියෙන. මම මේ සඳහාමයි ජීවත් වෙන්නේ. මට පවුල් අවුල් මොනවත් ඕනෙත් නැහැ. රටේ නීති ඕනෙත් නැහැ. මොකක්වත් නැහැ. සියල්ලම නැතුන මට නිවනමයි ඕනේ කියලා නිවන නැත්තම් මම නැහැ. මම නැත්තම් නිවන නැහැ. මමමයි ඒකට ඉන්නේ කනා කියලා ඒක මොළුව ගහගෙන නිවනම ආත්මය කරගන්න. ඒ වගේම නිබ්බාන පටවින් ගත්ත ඉස්සල්ලාම නිවන දක්වා සංකල්ප විජයක් විස්තර කරන්නයි මේ කාලේ මම ගත්තේ. ඒ නිවන ගත්තා වගේම පඨවි ගත්තා වගේම පඨ වියාමඤ්ඤති නිවන මමමයි. මම නැත්තම් නිවන නෑ. නිවන නැත්තම් මම නෑ කියලා දෙක එකක් කොට සලකන ගතිය, සල්ලි වලට සලකන ගතියමයි. පෘථිවියට සලකන ගතියමයි. ආපෝ තේජෝ වායෝ ධර්ම වලට සලකන ගතියමයි. ඒක නාස්තිය පිණිස පිහිටනවා. ඒකට උච්ඡේදවාදය කියලා කියනවා. ඒක මේ ආත්මෙන් එක් කර ගන්න බැරිනොත් වැඩක් නෑ. වෙලා අතිවිය අතිශයෙන් වෙහෙසටපත් වෙනවා. ඒ හරියට සල්ලිම අදහන කෙනා සල්ලිපීම සඳහා සියලු සත්ව සත්පුරුෂ ධර්ම සත්පුරුෂ ධර්ම පාවා දීලා අද්ධර්ම සත්ධර්ම පාවා දීලා ඒකෙම ගත කරන්න යම්සේද වගේ නිවනත් මඤ්ඤණා කිරීමට මෝඩයාට දෙපලක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් පටවිතෝ මං සංජානාති. පටවිතෝ මඤ්ඤති. පෘථුවියෙන් තමයි මට මේ නිවන ලැබෙයි. ඒ කියන්නේ පෘථුවිය නෙවෙයි නිවන කියන්නේ එයින් මේ වස්තු වටවි කොටස් මට තියෙන දේවල් දන් දීලා මට නිවන ලබන්න පුළුවන්. ආදි වශයෙන් නැත්නම් අසවල් තනයි නිවන තියෙන්නේ මම දඹදිව යන්න ඕන නිවන දකින්න කියලා මේ පෘථුවියත් එක්ක එක එක එක එක ගැලපුම් කරන්න හදනවා. ඉස්සල්ලාම අපි දන්නවා ඒකත් මම මතක් කරගත්ත විදිහට පටවින් මඤ්ඤති කියන එක ව්‍යාකරණ ශේත්‍රයේ ဒုတိယවට දාලා තියෙන්නේ ඒ උක්ත කරගන්නවා පෘථුවියයි මම කියන්නේ මමයි පෘථිවිය කියන්නේ පෘථිවිය නැත්තම් මම නෑ මම නැත්තම් පෘථිවිය නෑ කියලා ඒක සම්පූර්ණ භෞතික වාදයට දානවා. එහෙම නැත්තම් පෘථිවියෙන් මම වෙනවා. නැත්තම් පෘථිවියෙහි මම වෙනවා. පෘථිවිය මගේ වෙනවා. ආදි වශයෙන් සංකල්ප තව තුනක් ගන්නවා. අර පළවෙනි එක දාන උච්ඡේදවාදයට දෙවෙනි තුන ඒ පෘථිවියම නෙවෙයි මම කියන්නේ ආත්මය කියලා කියන්නේ පෘථිවියෙන් පෘථිවියෙහි පෘථිවිය මගේ ඒ දෙක අතර පොඩි වෙනසක් දුරස් පුරස්පරයක් තියෙනවා. මම නැතුව පෘථිවියට ඉන්න පුළුවන්, පෘථිවිය නැතුව මට ඉන්න පුළුවන්. නමුත් අපි දෙන්න අතර පුදුම සම්බන්ධයක් තියෙනවා. ඒකෙන් තමයි මම වෙන්නේ. ඒකෙහි තමයි මම වෙන්නේ. ඒක මගේ. ඉතින් ඒක ඒකෙහි මම වෙනවා කියන එක පින්නන්නේ මලක සුවඳක් වාගේ. ඒ මල මැරුණත් ටික වෙලා කරනකන් සුවඳ වෙනම තියෙන්න පුළුවන්. හැබැයි මලෙන් තමයි සුවඳ එන්නේ. ඒ වගේ පෘථිවියෙහි කියලා කඳක් පුළුවන්. පෘථිවියෙන් මම වෙනවා කියන එක දෙන දර්ශන පෙන්වන්නේ ගහකින් ඡායාව වැටෙන හැටි. ඡායාව වැටෙන ගහෙන් තමයි. හැබැයි ගහේ නෙවෙයි ඡායාව තියෙන්නේ. ගහේ පෘථිවිය මත වෙන තැනක ඡායාව වැටේ. හැබැයි ගහේ ඡායාවයි කොල්ලාවයි හබලයි වගේ මේ පාරුවයි කොල්ලාවයි වගේ එකට යන්නේ හැබැයි දෙක වෙන් කරලා පෙන්නනවා. ඊගාට ඒක මගේ. ඒ කොටස මගේ කියලා ශාස්ත්‍රතවාදයකට වැටෙනවා. මෙන්න මේ විදිහට මේ ලෝකයේ පවතින සංකල්ප 26ක් මෙතන සරුවත් වෙනසේ පෙන්නලා මේක නිසා උච්ඡේදවාදය හෝ සස්සත දිට්ඨිය උච්ඡේද දිට්ඨිය සස්සත දිට්ඨිය කියන්නේ භෞතිකවාදය හෝ ආත්මවාදය සනාතන ආත්මයක් තියෙනවා කියන මේ පස්සේ කියන කොටස් තුනයි ආත්මේ භෞතිකයේ මත රඳාපවතින නිසා භෞතික විනාශ වීමත් එක්කම ආත්ම විනාශ වෙනවා කියන මූලික එකත් එක්ක තමයි මේ දිගට මේ භාවනා ශාස්ත්‍රයේ පවා ආගම් ශ්‍රේෂ්ඨවල පවා පුදුමාකාර පටලැවිලි තියෙනවා. මේ පටලැවිලි වල පටලැවෙන්නේ අසෘතවත් පුතයි. නිවන මේ ආර්යයන් වහන්සේලා අඳුරන්නේ නැති ආර්ය ධර්මයේ දක්ෂ නැති ආර්ය ධර්මයේ විහසිරෙන්නේ නැති. සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති, සත්පුරුෂයන් දැකලා නැති, සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්නේ නැති කෙනා ඉතින් මේ පටලැවිල්ලෙන් ගලවනවා. අන්තෝ ජටා බහි ජටා විදිහට යනවා. ඉතින් ඒක නිසා මෙතන බැලුවාම පේන්න තියෙන්නේ යම් යම් ලෝකයේ තියෙන හොඳයයි සම්මත සංකල්ප ටිකක් අරගෙන පවතින නාස්තික නෙවෙයි. ආස්තික පැත්තේ තියෙන සංකල්ප ටිකක් අරගෙන සර්වඥාන්සේ පෙන්වන මේ නිසා ආශ්‍රිතත්ත්වඥය එක්ක එකත් එක්ක ගැටෙනවා. එහෙම නැත්නම් එකත් එක්ක ඇලෙනවා. මේ ඇලීම නිසා, මේ ගැටීම නිසා ඒ පුද්ගලයා ඒක අභිනන්දනය කරනවා. ඒක මමෙක් කරගන්න. ඒක නන්දනය කරන කියන්නේ ඒකෙන් ප්‍රීති ප්‍රමෝද වෙනවා. ඒ මොකද අප්‍රඥාතං තස්සාති වදා. ඌට ඒක තේරෙන්නේ තේරෙනවා නම් තේරුම් ගනි මේක සම්පූර්ණ නැති මමෙක් ඇති කර ගැනීම සඳහා මේ තියෙන වස්තු වලට ආරෝපණ දීලා ප්‍රක්ෂේපණය කරලා ඒ මතින් තම තමන්ගේ අර මවාගත් ආත්මය සාහවුරු කරගන්න හදනවා. දෙන්නේ එකතු වෙලා එක නැකන පිට කසා ගන්නවා. එක්කෙනෙකුට තමන්ගේ පිට කසා ගන්න බෑ. විශේෂයෙන්ම අඟ මහතායට පිට කසා ගන්න. ඒකෝට ඒ ඇත්ත එක්කෝ ඒ භූතහත්යක් දාලා හෝ කසන්නවා. එහෙම නැත්නම් හිතවල තියෙන කණුව කොහොම පිට අතුලන. එහෙම නැත්නම් තව කෙනෙකුට කියන්න. ඒකට හැබැයි යා Tamanට වෙනවා අරයාගේ පිට කතා. නැත්නම් මනස කරන්නේ ආන්නේ වගේ මේ ලෝකේ තියෙන සංකල්ප ගොඩකට හේතු වෙලා තමයි මේ මමය ඇඳිලා තියෙන්නේ. ඉතින් බැලුව බැලමට මෙව ලබා ගැනීම සඳහා අපි හරියට සිල්ප හදාරනවා, හික්මෙනවා, ආනාක්‍රම වලින් මේවා ළඟා කරගෙන තියෙනවා. ළඟා කරගත්තත් හැබැයි නිවනෙන් දුරස් වෙලා. ලංවීමක් පේන්න නැහැ. අපරිඥාතං තස්සාති වදා. මේකට හේතුව මේක පිරිසිඳ දැක්ගෙන නැතිකම. ඉතින් මේ මේ ඇත්තටම මම එදා කිව්වා වගේ මේ සූත්‍ර බොහොම ගැඹුරු. ඒ කියන්නේ මේ වගේ දේවල් තොරව අතහැරලා පැත්තකට වෙලා බණ භාවනා කරනකොට මිස එදිනෙදා අවුල් පවුල් ප්‍රශ්න තියාගෙන ආර්ථික ප්‍රශ්න තියාගෙන ධර්මන්ඩ වට කරගෙන කරන්න බැරි. ඒතකොට සම්පූර්ණයෙන්ම මේ ශේෂ්ත්‍රයට එන්නවත් වෙලාවක් නැති ප්‍රශ්න. මේ ආපු ඇත්තකොට පවා මේක ගැඹුරුයි. ඉතින් ඒක නිසා මට හිතුණා මේ අවස්ථාවට මේ පෙන්නන පටවින් පටවිතෝ සංජානාති කියන කතාවට සත්පුරුෂයෙක් කොහොමද හැසිරෙන්නේ අසත්පුරුෂයෙක් කොහොමද හැසිරෙන්නේ. ඇත්තටම අපි මේ සූත්‍රයේ දෙවැනි පරිවේදයේ තියෙන සීක පුද්ගලයේ පටවි ආපෝ තේජෝ වායෝ කෙරේ හැසිරෙන හැටි. නමුත් මේ මම අර කලින් කිව්වා වගේ මේ දැනසමත් පෘථිවියත් එක්ක ජලයත් එක්ක ගින්නත් එක්ක හුලඟත් එක්ක අවුලාගෙන පටලවාගෙන තමන්ගේ ආත්මය පිට කසාගෙන අනුන්ගේ පිට කසා ගන්නවා වගේ ඒවට හේතු වෙලා ගමන් කරන බහු ජනතාව බුදුහාමර ප්‍රතික්ෂේප කළා නෑ කතාව පටන් ගන්න ඉතින්. අන්නේ ජනතාව තමයි වැඩියක්ම බුදුහාමරගෙන් ප්‍රෝජන ගන්න. මේ නිසා බුදුරජාණන්සේ කවදාකවත් ඒ අතෝ අසප්පුචයි කියලා අපණ්ඩිතයි කියලා බාලයි කියලා පහල කර බාලක දාලා නැහැ. එතන පෙන්ලා දීලා තියෙන කන්නඩිය ඔන්න ඔබ පෘථිවිය දැක්කාම හැතිරෙන හැටි. ඇත්ත නැත්ද කියලා ඔබම බලාගන්න. මෙන්න ජලයේ දකපුවාම හැසිරෙන්නේ නැති. මෙන්න ගින්න දකපුවාම හැසිරෙන්නේ නැති. උන්න ඔහොමයි උඹේ මොලේ වැඩ කරන්න කියලා මගේ ඥානෙට වැටෙන්නේ කියලා මේ කියලා තියෙනවා. මෙන්න මේකට සාධක සූත්‍රයක් ගන්න පුළුවන් විශේෂයෙන් මේ අකින්ච මේ ආකාසානංචායතනේ, අකින්චඤ්ඤායතනේ, නේවසඤ්ඤානාසඤ්ඤායතනේ, විඥානංචායතනේ, අකින්චඤ්ඤායතනේ, නේවසඤ්ඤානාසඤ්ඤායතනේ කියන හතර පිළිබඳව බුදුරජාණන් වහන්සේ සත්පුරුෂ සූත්‍රයේ දේශනා කරලා තියෙන දෙයි මේකයි ගත්තාම ඒකේ හරි ලස්සන අපි වාගයක් තණ්ඩ ගණ්ඩ ධර්මෝජාව. ගණ්ඩ ධර්ම රසයක්. ඒ සත්පුරුෂ සූත්‍රයේදී සරුවත්තරනාංශයෙන් පෙන්ලා දීලා තියෙනවා මහණෙනි මම උඹලට අද අසත්පුරුෂයා කොහොමද සත්පුරුෂයා කොහොමද කියලා හඳුල්ලා දෙන්න හදන්නේ. ඒක තමයි ධර්මයේ දෙන්නේ උද්දේශය. මම ඔබට සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද කියලා මම කියලා දෙන්නම්. ඒ නිर्देश වශයෙන් උන්වහන්සේ සඳහන් කරනවා ඒ සත්පුරුෂයා අසත්පුරුෂයා පැවිද්දා පැවිදිච්ච අසත්පුරුෂයා ඒ පුද්ගලයා උසස් කුලයකින් පැවිදි වෙච්ච කෙනෙක් නම් පැවිදි පිරිස අතර ඉන්නා වූ අනෙකුත් පහත් කුලයන් දැකලා සඳහන් කරනවා මේගොල්ලොන්ට මේ කණ්ඩ නැති නිසා බොණ්ඩ නැති නිසා සිවුරට හම්බෙන්නේ නිසා සිවුරට ඇවිල්ලා ඉන්නවා. අපි නම් එහෙම නෙවෙයි. අපි උසස් කුලයත්තෝ. ඒක නිසා මේ කණ්ඩ බොණ්ඩ නැතුව පහත් කුලේ වැඳුම් ලබා ගැනීම අදහසින් මේ අපිත් භාවනා කරනවා කියලා නම් පටන් ගන්න නිසා පැවිදිච්ච මේ නැත්තම් පිළිබඳව පහත් කළා සලකනවා. ඒ උච්ච කුල පබ්බචේත භාවය නිසා අත්ුක්කංශේති පරම් වම්බේති. මම උසස්. අනික් ඇත්තු පහක් කියලා සලකනවා නම් පෙරපින් කරලා උසස් කුලයක ඉපදුනත් මහාන උනත් වූ අසත්පුරුෂයි කියලා කියනවා. අපි ඇත්ත මේ ජීවිතේ බලාපොරොත්තු වෙන පිකුසස් පින් කරුවා නම් ඉන්දියානු සම්භවය අනුව උසස් කුලයක උච්ච කුල පැවිදි වෙයි. උච්ච කුලයක උපදී කියලා මට අත්ත හොඳ මේ પરම්පරාවක සල්ලි යමක් කමන්තිට හරකේ ඉපදී කියලා. ඒක ඇත්තටම අපිට ඉබේම ලැබිච්ච දී ඇති සාධකයක් නේ. ඒකලට පැවිදුණායි කියලා කිව්වහම අපිට කට අරලා කියන්න අමාරුයි. වෙන පුදුරෙක් අසත්පුරුෂයි කියලා. නමුත් අරුවචන සඳහන් කරනවා යම් කිසි කෙනෙක් උසස් කුලයකින් පැවිදි වෙලා පැවිද්දන් අතර මම උසස් කුල අනික් අය පහත් කුල කියලා සලකනවා නම් ඒකෙන්ම එමතින්ම ඔහු අසත්පුරුෂ වෙනවා. ඒතර කොහොමද සත්පුරුෂයා සලකන්නේ? සත්පුරුෂයා සලකනවා උසස් කුල උණයි කියලා රාගය කැපෙන්නේ නැහැ. උසස් කුල උණයි කියලා මෝ ද්වේෂය අඩු වෙන්නේ නැහැ. උසස් කුල උණයි කියලා මෝහය කැපෙන්නේ නැහැ. ඒක නිසා <clears throat> ප්‍රතිපදාවමයි වටින්නේ. ප්‍රතිපදාවෙන් විතර රාග දෝෂ මොහ දුරු කරන්න පුළුවන්. ඒක නිසා ප්‍රතිපදාවම මුදුන් පෙත්ත කරගෙන. ඔටුන්නක් කරගෙන පළඳනවා මිස ඒ උච්ච කුල පහත් කුල භාවයේ අනුන් පහත් කළ සලකන් හෝ තමන් උසස් කොට සලකන් නැති වෙන්න වග බලා ගන්නා වූ උච්ච කුල පැවිද්දා සත්පුරුෂය කියලා සඳහන් කරනවා. එතකොට මේ පැවිද්ද කෙරෙහි සහ උච්ච කුල භාවයේ පිළිබඳව ඇති දර්ශනය පෙරදක්ම තමයි සත්පුරුෂ අසත්පුරුෂ භාවයේ තේරුම් කරගන්නේ. එනත උසස් කුල භාවයම පැවිද්දම අනිවාර්යයෙන්ම උසස් වන්දනීය පූජනීය සත්පුරුෂෙක් කියා ගන්න හදනකොට පඨමෙන් පඨවිතෝ මඤ්ඤති කිව්වා වාගේ අපි අහුවේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියපු දෙයක් තමයි අපි මේ යෝගාශ්‍රම සංස්ථා තියෙන රාමඤ්ඤනිකාය. රාමඤ්ඤනිකාය කියලා කියන්නේ සියන්නිකායට පරාජිකයි කියලා චෝදනා කරපු අමරපුරනිකායට පරාජිකයි කියලා චෝදනා කළ අපි සුද්ධයි කියාගත්ත නිකාය. ඒකෙත් ඒ වැඩ පිළිවෙල සෞත්වි කියලා තමයි අපි යෝගාශ්‍රම සංස්ථාවක් හදාගන්නේ. ඉති යෝගාශ්‍රම සංස්ථා හදාගත්තා අපි ලකුණු ටිකක් පට බැඳගත්තා. අපි අරඤ්‍ය පාට රිවුරුවන්. සිවුරට ජංගීය කිවෙයි අල්ලන්න. යනකොට වැහි අත්තක් අරගෙන යනවා. දුර ගමනක් කරන කැපකාරයෙක් එක්ක යනවා. ඉතින් යම් කිසි කෙනෙක්ගේ පිට ගමන් යනකොට දෙවුර වහන්න ඕනේ. දෙපඩ සිවුර අඳින්න ඕනේ. ඉතින් යම් කිසි කෙනෙක් දෙපඩ සිවුර වහලා වැහි අත්තකුත් යන කැපකාරයෙක් යනවා දැක්කම ඉතින් හරි. මෙයා ඉතින් බොහෝම උසස් විනයදර බොහොම උසස් සංඥා වාසිකමක් කියලා ඕන කෙනෙක් සලකනවා. ඔන්න ඕකටයි ඔය බුදුහාම කියන්නේ ඔයගේ මාති කතා කතා කරන්නේ. මෝඩ වැඩ බලන්න එපා. ඒ මිනිහා සීල සමාධි ප්‍රඥා කපලා තියෙනවනම් වැඳපන්. නැත්නම් ඒකට වැඳපන්. සීල සමාධි ප්‍රඥා දුරු කිරීම සඳහා කරන ශික්ෂාවට මිසක් වැහි අත්ත දැක්කට, යූරේ පාට දැක්කට, දෙපර සිවුර අඳගෙන ගියාට, දිවුර වහගෙන ගියාට, බිම් බලාගෙන ගියාට, වාට කරන්න ගත්තොත් ඒකම උසස් කරන මම උසස් කියලා කැපිපෙන්න හදන සංඝයාට හිමම් බැඳීමක් වෙන නිසා ඒ සංඝයාත් අසපුරුෂ ගාණ්ඩ වැටෙනවා මේවා නොබලා නොකිය. වැඳුම් පිදුම් කරන පොදුවේ කරනසත් අසපුරුෂ ගාණ්ඩ වැටෙනවා. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ රාගේ කැපීමට, ද්වේෂේ කැපීමට, මෝහේ කැපීමට නැත්නම් ප්‍රතිපත්තියම මයි මේකට වෙන්නේ කියලා ප්‍රතිපත්තිය මුල් කරගෙන යනවා නම් බුදුහාම කියන ඔන්න ඔය ධර්ම දක්මට සප්පුසයි. එහෙම නැති වුණාට උසස් කුල වුණාට ඉතින් එතනත් මේ සම්පාසහ සූත්‍රය වගේ ඉතින් ලයිස්ට්ුවක් දෙනවා සරුවත්තරනාංශේ උච්ච කුල මහා කුල ඥාත ලාභී උසස් කුල වූ මහා කුල වූ ඒ කියන්නේ රාජරාජ අමාත්‍යවරුන්ගේ පැවතෙන කුල ලාභා කියන්නේ විශාල ආදායම් මාර්ග තියෙන දුටු දුටුවන් මෙයාට දෙන ලාභ සත්කාර සහිත ඥාතකයක විශාල නෑ පිරිසක් ඉන්නේ. මේ හතරෙන්ම පැවිදුණාට පැවිද්ද ගැන කතා කරන නිසා ගිහියෝ හිතන්නේ නැති අපි බේරිලයි කියලා බේරිල්ලක් නැහැ ගියත් තැනකට සභාවට ගියාම ඕවා ඉස්සර කරනවා නම් අනිවාර්යයෙන්ම අර පටවින් පටවිතෝ මඤ්ඤති කියන විදිහට ඒ භෞතික දේවල් උසස් කරලා ආත්මය ඒකේ තියෙනවා ඒකයි ලොකු ආත්මය කියලා සලකනවනේ ඒක බුදු දෙනෙන අසප්පුසයි. ඊට ඉස්සර ඒ කතාවක් තියෙනවා ඒ ලොක්කා වලව්වේ ලොක්කා මේ ඉඩම් බූදල් හරියට තියෙනවා කොණ්ඩේ බඳිනවා නැෂනල් එකවල වඳින්නේ. ඉතින් සම්පූර්ණ ජීවත් වෙන ගැමිතාට දරුවට බොහෝම වියදම් කරලා උගන්ලා දෙනවා කොළඹ කොලෙජ් එකට යනවා. ඊට පස්සේ මේ පුතා හොඳට ඉගෙන ගත්ත ඉංග්‍රීසි ආශ්‍රේකරුවේ හොඳ අපි දැන් වචන කියනවා නිකන් කතෝලික ආගම දාන ඔක්කොම යාළුවෙක් කියලා ඉතින් නිතරම කනවා බොනවා සම්භාෂණ පවත්වනවා. ඉතින් ඔක්කොම කියලා තියෙනවා මේ අනික් කට්ටියත් ගෙවල් වලට යනවා උඹලයි ගෙදෙට්ට යන්න. ඉතින් මෙයා කෝලි යන්න බෑ ගෙදෙට්ට මොකද යට ලැජ්ජයි මේ පරණ ගේ ඒ පරණ දේවල් පෙන්වන්න. ඉතින් ඒක නිසා කොහොමඩක්වත් මේ හෝල් එකක් කුලියට අරගෙන එයත් පාටියක් දාලා තියෙනවා. පාටියක් දානකොට අරගොල්ල කියලා කියනවා මේ මොන්නේ අම්මලාට තාත්තලාට එන්න කියන්නේ කියලා ජාතියෙත් වෙනවා. ඉතින් මෙයා හරි ලැජ්ජයිලු ඒ කොණ්ඩ බැඳපු අප්පච්චි එනවා දකින්ද. ඉතින් මේ අප්පච්චිට කොහොමද කිව්වලු අපි මේ පාටියක් තියෙනවා එන්නේයි කියලා. ඒ කිව්වේ වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි නොවැඩියත් වැඩියත් හොඳයි කියන ආරාධනාවක් කරලා තිනවා. ආවේ නැත්නම් වඩා හොඳයි කියලා. නමුත් ලොක්කත් එතනදී අපේ පුතාට ලොකු ලොක්කත් වෙන වෙලාවනේ කියලා ලොක්කත් මේ දේවායේ කන ගන්න ඇවිල්ලා ඌවතේ කැවුම් පෙට්ටියකුත් හදාගෙන ආස්පිටිකුත් කුතුම් පෙට්ටියක වැඳගෙන ඉතින් ගියාලු උත්සවේ පටන් ගත්තට පස්සේ අර ශාලාව. යනකොට පුතා මොහ තේජනීය ස්වරූපේ යාළුවෙක් ඉන්නකොට අපච්චිනවලු ඒ මනුස්සයා කොහොමඩක්වත් ගැලවෙන්නේ නැතුළු අතනින් ඔක්කොම ටයිකෝට් ගහගත්ත කට්ටිය දැන් සරමක් ඇඳගෙන ඒ වායකුත් එක්ක ඉන්නවා. අර හේ වායය ඉතින් ලොකු නිලමෙට බොහොම සලකගෙන කියන දේ කරනවා. ඉතින් අර මෙයාගෙන් ඇතුළට ආවලු කිසි කෙනෙක් උටා ගියෙත් නැහැ කවුරුත් ගියෙත් නැහැ පිළිගන්න. ඉතින් තාත්තා ඇවිල්ලා කුඩු පිටි පැත්තක තියලා ඉතින් පැත්ත කරලා ඉනති යාළුව ඇහුවලු මේ කවුද කියලා. ඒ අපේ ගමේ එක්කෙනෙක්. ඉතින් අපච්චිට හරි කනගාටුවක් හිතුණලු අපච්චි ආවේ ඇත්තටම යාළුවා අඳුනා ගන්න. ඉතින් අර හේවායා මේ නිතරම ලොකු නිලමේ කියාගෙන ඉතින් ඒ උපස්ථාන කරලා වතුර ජීවිතවත් කියලා ඒ ටිකක් එමෙ දීලා පිටත් වෙලා ගිහිල්ලා තියෙනවා. යනකම කවක කතා කරන්නේ. ඊට පස්සේ මේ යන ගමන් පුතාගේ පිට කට්ටවල ගිහිල්ලා කිව්වලු මේ මම බුදුලේ සේරම හේවායට කියනවා. බෙටි තුනක් තියෙනවා. මොකද හේවාය විතරයි මට සලකන්නේ. එතකොටයි පුතාට තට්ටු උනේ මේ ඔක්කොම සෙල්ලම් කරන්න මේ තාත්තගේ බුදුලේට නමුත් ඒ තාත්තා ආපු ඇඳුම නිසා ආපු ක්‍රමේ නිසා ඒ පිරිසට ගැලපෙන නිසා අපච්චි කියන තාත්තා කියන මිනිහට පෙළඹුණේ නැහැ. නමුත් තාත්තට මිනිහ පුතාට මතක නැහැ තාත්තා බෝධ වේදී නැහැ. ඒක නිසා තට්ටු කළා කියවලු මම මගේ හේවායට ලියනවායි කියලා හේවාය කියලා කියන්නේ කම්පියුටර් උසන මනුස්සයාට එහෙම නැත්නම් දැන් කාලේ කියන විදිහට අපි දාශියෝ වහලු නැති නිසා ඒ ඒ වැඩ කරන මනුස්සයාට ආන්නේ වගේ මේ දේවල් වලට සලකනකොට අපිව ප්‍රමාණ ඉක්මල ගිය ගම වපින් කරලා ලැබපු දේවල් ඇත්ත මේ සප්පුරුෂ සූත්‍රයේ සඳහන් කරලා තියෙන සේරම පින් කරලා ලැබපු දේවල්. නමුත් ඒක ගත්තට පස්සේ ඒක නිසා අමං උසස් කරලා අනුන් පහත් කරලා සලකනවා අසප්පුරුෂයි කියන්නේ. මේ පැවිද්දන්ට කියන්නේ. පින් කරලා උසස් කුල මහා කුල ලාභ ඥාතිත්වේ ලැබපු පැවිද්දන්න බුදුහාමුදුර කියනවා පැවිදි වුණත් අසප්පුරුෂයි කියලා. ඉතින් ඒව අතර සාමාන්‍ය ඔය ගිහියන් ආර්ථික විද්‍යාවට සලකන කරුණු ටික තමයි එතන දක්වලා තියෙන්නේ. ඊට පස්සේ බෞසුත විනයතර ධම්ම කතික. ඊටාමත්ම හොඳට ධර්මයේ කටපාඩම් තියෙනවා. කියන්නේ බොහෝ ඇසු විරුතන් ඇති පැවිද්දා. ඊට පස්සේ විනය දරයි හැම පුංචි විනය කාරණාවටම හොඳට තෝරලා පෙරලා කටයුතු කරනවා. ධර්ම කතිකයි. හොඳට ඕන කෙනෙකුට අන කියන්න පුළුවන් ඊටාමත්ම ලස්සන. නමුත් ඒ ඔක්කොම කරත් මම බහුසුතයි අනික කට්ටිය බහුසුත නෑ කියලා පුංචි කරලා සලකනවනේ අසප්පුසයි. ඒ වගේම මම විනය දරයි. අනික් කටියට විනය තේරෙන්නේ අනික් කටිය ගණන් ගන්න නැහැ කියලා සලකනවනම් අසප්පුරුසයි කියලා කියනවා. මේ බුදුහාමුදුරගේ ශ්‍රීමුක දේශනා. ඊට පස්සේ ධර්ම කතිකයි තාමත්ම විචිත්‍රව බණ කියන්න පුළුවන් අපේ බුදුන් පඬිතුමාස කියන්නේ ගල් පිළිමයක් වුණත් ඔළුව හොල්ලන්න බණ කියන්නේ. හැබැයි ඒ නිසාම Taman උසස් කළ සලකනවා අනුපාත් කළ සලකනවනම් අරුවත් යන සලකන අසත්පුරුෂය. සත්පුරුෂයා කොහොමද කරන්නේ? තමයි බහුසුතයි. නමුත් මේ බහුසුත වුණාට කෙලස් කැපෙන්නේ. බහුසුත වෙච්ච ඵලියට රාග දුරු වෙන්නේ නැහැ, ද්වේෂ දුරු වෙන්නේ නැහැ, මෝහ දුරු වෙන්නේ නැහැ. රාග දෝෂමව දුරු වෙන්නේ ප්‍රතිපදාවටම. අන්නේ ප්‍රතිපදාවම අනන්‍යං කරගත්තා. ඒකම තමා කරගෙන ජීවත් වෙනකොට මේ බහුසුත භාවය නිසා අපිට මනින්න දෙයක් නෑ. ඒක බින්දු කුංචි දෙයක් භ්‍රමචරියත් එක පාඩ. පැවිද්දත් එක පාඩ බහුසුත භාවය කියන්නේ ඉතාමත් පුංචි මේ ආභරණයක්. ඒක උසස් කොල සලකන්න එපා. අනිකුත් දේවල් අතර මොකද්ද සලකන්න ඕනේ? ප්‍රතිපදාව. ආගක්ඛේ, දෝසක්ඛේ, මෝහක්ඛේ පිණිස පිට දෝ මේ ඒකම සලකලා මේ දේවල් පහත් කරලා පහත් කරලා නෙමෙයි. සලකිය යුතු මට්ටම සලකලා නිකන් ඉන්නවනේ අන්න සත්පුරුෂය. මේ විදිහට ගෙනලා කියනවා පාංශුකූලික ආරණ්‍යක සෝසාසනික ඒක විහාරි. පාංශුකූල සිවුරු දරනවා, අරණ්‍යගත කරනවා, සුසානේට යනවා, මේ සේරම කරලා පරංශකෝලයක සිරුව දාන නැති කෙනා පහත් කළ සලකනවා. එයා මේකේ පුරපතින්දන සිවුරු අඳනවා මම නන්නේ මම නම් ගන්නෙ පරංශකෝල සිවුරු පමණමයි කියලා යම් කිසි කෙනෙක් ඒ පාංශකෝලිකත්වය විශ්මතු කරගෙන මම උසස් කරගෙන අනු පහත් කළ සලකනවනේ රට්ටු මොනවා කිව්වත් බුදුහාමුදුරුවෝ තනි මුරගාලක් තියනවා තනි පහන් කණුවක් වගේ ඉඳගෙන මම ශ්‍රීමුක දේශනා කරනවා ඌ අසප්පු ඒ වගේම ආරණ්‍යක වුණත් අපි ආරණ්‍ය වාසී අනික කටි ග්‍රාම වාසී ආරණ්‍ය වාසී කට්ටිය තමයි බුදුහාමුදුරු උසස් කරලා තියෙන්නේ කියලා ඒක ඒක වෙන්න පුළුවන් සත්‍යක් වෙන්න පුළුවන් නමුත් ඒක ආඩම්බරයට අරගෙන අනුපහත් කළ සලකනවනම් ඒ වගේම සෝසාසනිකයි සෝහොන්ගේ ජීවත් වෙනවා කොහොමද හැරලා නමුත් ඒක උසස් කළ සලකනවනම් අසත්පුරුෂයි එහෙම නෙමෙයි සලකන්න ඕනේ මේ සෝහනේ ජීවත් වුණා පාංශුකූලික වුණත් ධම්මගතක වුණත් විනයකරක වුණත් බෞසුත වුණත් ආංශුකූලික වුණත් රාග නොකැපී ඉඳෙන්න ඉඩ තියෙනවා. ද්වේෂයේ නොකැපෙන්න ඉඩ තියෙනවා මොහේ නොකැපෙන්න ඉඩ තියෙනවා. නිසා මේවා ජීවත් වෙන්නේ ප්‍රතිපදාවට වාසිය පිණිසයි. මොකද්ද ප්‍රතිපදාව වෙන්නේ? සීල සමාධි ප්‍රඥා කායික වාචික මානසික ඒ දුෂ්චර්ත නැති කරගෙන පුළුවන් තරම් හික්මීම සඳහායි. ඒ හික්මීමම ප්‍රධාන කරගත්තාම මේවා පුංචි ආහිර මතු පිට දේවල් පමණයි කියලා සලකනවනේ සත්‍යයි. මං ගේන්න ගහත්තුනේ මේ කතාවෙන් කතාවෙන් කොතෙන්ටද සරුවත් අනන්තේ සඳහන් කරන යම් කිසි කෙනෙක් මේ ගුණත් ඔක්කොම තියාන යම් ආකාරයට ප්‍රථම ධානය ලැබුවා නම් රූප ප්‍රථම ධානය විවිච්චේව කාමෙහි විවිච්චේහි අකුසලේ ධම්මේවි කියන විදිහට සවිතක්කං සවිචාරං විවේක ජම්පීති සුඛම් පතම ඥානං උපසම්පච්ච විහෙරති. යම් කිසි කෙනෙක් ඒක කියන්නේ පොඩි වැඩක් නෙවෙයිනේ. කියන්නේ විතික මට්ටමේ කෙලෙස අයින් කරලා පරිඋත්ථාන මට්ටමේ කියන නීවර ධර්ම යටපත් කරලා පළවෙනි ධ්‍යානෙ ලබනවා. ධ්‍යාන ලැබුවට පස්සේ යම් කිසි කෙනෙක් හිතනවා නම් මයිත් එක මිච්ඡර ගාන මේ භාවනා පන්තියට ආවා. මයිත් එක මිච්ඡර ගානක් එකට පැවිදුණා. ඒකටවත් බැරි වුණා ප්‍රථම ධ්‍යාන පොදන්න. මං විතරයි උපදවන්නේ. මම තමයි ප්‍රථම ධ්‍යාන කරේ. අනික් කට්ටියට බැරි වුණා කියලා. ඒ ප්‍රථම ධානය ලැබුවා වූ Taman උසස් කළ නොලැබුවා වූ අය පහත් කළ සලකනවා නම් ධානලාභියාට පවා පැවිද්දට පවා අසත්පුරුෂයි කියන තන්නේ නම්බුරාමේ කරවතනසද යම් කිසි කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් නම් ඉතින්දි වෙන විදිහකටයි කරවතනස විස්තර කරන්නේ යම් කිසි කෙනෙක් ප්‍රථම ධානය ලැබපු කෙනෙක් මම ප්‍රථම ධානය ලැබුවා අනුන්ට නොලැබුණායි කියලා කියනවන්න ධානයේදී මේක කල්පනා වුණොත් ධානය කැඩේ ධ්‍යාන කියලා කියන්නේ අපි අරමුණේ ගිල්බගෙන ජීවත් වෙන වෙලාව. ඒ වෙලාවේදී හරි කල්පනා වෙනවා නම් කල්පනා නොවි හිටින්නේ ඒකට ඇබ්බැහි වෙච්ච මනුස්සයෙක්. හරි. අද නම් මට ඕන ධ්‍යාන. අද නම් මට සමාධිය හරි කියලා අර තණ්හාව, අර මානෙ, අර දෘෂ්ටිය වින්ගා ගත්තොත් සර්වඥයන් කරනවා අතම්මේතා වුත්තා භගවතා. බුදුජාන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා අතම්මේතාවේ දිනු කරන්න කියලා. තම්මේතාවේ කියලා කියන්නේ තද්මය කියන එකයි අපේ ඥානানন্দ ස්වාමීන් දීපු අර්ථකතනේ තද්මය කියලා කියන්නේ එයින් නිපන් කියන. රන්මය, රිදීමය, සීලමය ආදි වශයෙන් කියන්නේ සීලයෙන් උපන් කෙනාට කියනවා සීලමය කියලා. රහණින් උපදින රන්මය කියලා. රිදීයෙන් උපන් දෙයට කියනවා රිදීමය. සීලමය කියලා කියනවා ගලෙන් උපන් දෙයට. ඒ නිසා ධානයෙන් උපදින දේ තමයි ධාන පිළිමද නැති තණ්හාව, ධාන පිළිමද නැති මාන්නය. සේස ධානයෙන් උපන් තණ්හාමාන දිටි ඉපදුණා ඒකට කියනවා තම්මේතාව. බුදුජානක අපිට කියන්නේ අට්ඨම්මේතාව දිනු කරන්න කියලා මේ ධානයේ මගේ නෙවෙයි මේ ධානයේ මම නෙවෙයි මේ ධානයේ මගේ ආත්මෙ නෙවෙයි කියලා පුරුදු කරන එකටයි අට්ඨම්මේතාවය කියන්නේ. අට්ඨම්මේතාවය කියලා කියනනම් ඒකත් එක්ක අඳුර ගන්න නැති කම. නමුත් ඒක ඉන්නේ. ධානය එනකොට ඒකත් එක්ක හඳුනා ගන්නකම මාළුවත් එක්ක සීනි ගඳ එන්නා වගේ දෙයක්. කටකඳ එක කට අරිනකොටම කටකඳ ගන්නවා. ඒ කියාවේ ඌ මොන කපුරු කෑවත් හරියන්නේ නැහැ. ඒ තමයි ඒකේ එනේ දේ. ඒ එනකොට තම්මේතාවේ මේත් එක්ක එනවා. නමුත් බුදුහාමුදුරුවෝ අපිට කියලා තියෙන මේ සප්පුරුෂ ධර්මය මොකද්ද? අතම්මේතාව උත්තා බසවත. මේ ලැබිච්ච ධානයේ මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මය නෙවෙයි කියලා මෙහි අතම්මේ ධානයේ කියන හැඟීම එනකොටම අතම්මේතාවේ පුරුදු කරාන අන්න සප්පුරුෂයි. ඒකට හේතුව පෙන්නනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා යම් යම් ආකාරයකටම ධ්‍යාන පිළිද මඤ්ඤණා කරන්න ගත්තොත් මේ මම මේ මගේ මේ ආත්මය කියලා සම්මේතාවේ ඒ නිසාම ධ්‍යානෙන් පිරියෙන. අඩු ගානේ චිත්තක් නෙමෙයි. ඉතින් ධ්‍යානෙ ඉඳද්දි පිරිනනවා කියන එක නම් මුළු ලෝකෙම පිළිගන්නවා ධ්‍යාන ලෝකෙ. මුත් ධ්‍යානෙන් පිට ඉන්නකොට පවා මම ධ්‍යානලාභී අනික් අයට න්යාය කියන හැඟීම තියෙනවා නම් බුදුහාමුදුරෝ ත්‍රිමුඛයෙන් සඳහන් කරන අසත්පුරුෂයි. ඉතින් ඒක හරි අමාරුයි ලෝකයට පෙන්ලා දෙන්න මේ ධානලාභියෙකුට සත්වචනන්සේ අසත්පුරුෂයි කියලා කියනවා. ඊට පස්සේ උන්වහන්සේ පෙන්වන්නේ මොකටද? උන්වහන්සේ පෙන්වන්නේ සත්පුරුෂයා ගැටි පෙන්වන්නේ. අතම්මේතා උත්තා භගවතා යේන යේනේ මඤ්ඤති සතෝ තං හෝති අඤ්ඤතා කියලා මේක ලැබුණාට මේක මම කියාගන්න එපා. මේක මගේ කියාගන්න එපා. මේක මගේ ආත්මය කරගන්න එපා කියලා උපදින උපදින අවස්ථාවේම ඒකට ප්‍රතිවිෂ ඒකට ප්‍රතික්‍රියා නොකරන ගතිය පුහුණු කරගත්තේ නැත්නම් මේකම විසක් වෙනවා. මේකම අසත්පුරුෂ භාවයට යනවා. ඒ අසත්පුරුෂ භාවයේ ඔය ආර කියපු මහා කුල උච්ච කුල தত্ত্ব එහෙම නැත්නම් පාංශුකූලික සෝසාසනික தত্ত্ব වලට වැඩිය අඩියට අත දැමීමක් වෙනවා ප්‍රථම ධ්‍යාන ජීවිතර කරනකොට. මේ විදිහට හතරම විස්තර කරනවා. විස්තර කළ කියන මේ සෑම තැනකදීම තද්මයතාවේ එයින් උපන් මේ කෙලෙස් කහට මේ මගේ ධ්‍යානෙ මමයි ධ්‍යානෙ මටයි ධ්‍යානෙ කියා ගන්න දේවල් ඒ අනිවාර්යයෙන්ම ධානයත් එක්ක එන දේවල්. ඒකට කල්ැතුම අතම්මයතාවය කියන එක. මෙය මම නොවේ. මෙය මගේ නොවේ. මේ මගේ ආත්මේ නෙවෙයි ප්‍රතිපදාව රැක්කොත් මොකාට වුණත් මේක ගන්න පුළුවන් කියන එක දැනගත්තොත් අපි ප්‍රතිපදාවට සලකනවා අර ඵලයේ මාත් එක්ක සම්බන්ධ කරගන්න යන්නේ. ඊට පස්සේ ආකාසානං ඡායතනට යනකොට මේ සප්පුරුෂ සූත්‍රයේ සඳහන් කරලා තියෙන වචන ටිකම මේ අබ්බතම මූලපරියාය සූත්‍රයේදී සරුවත්යන් සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් රූප ධ්‍යාන ඔක්කොම ලබලා ඒ මැත්තේ අරූප ධ්‍යාන ලබලා ඒ කියන්නේ කිසුණු කටිනුග්ඝාතම ආකාශය අරගෙන අපි නිල් පාට රවුමක් දිහා බලාගෙන කසිනියක් දිහා බලාගෙන භාවනා කෙරුවා නම් අපි නිල් පාට තෙන්තන උගුලවනවා උගුල හිස්තනක් කරගන්නවා හිස්තන කියලා මේ කකිනුව කසිනේ උගලෝප තැන තියෙන හිස්තන අවකාශ දිට දාන කරන භාවනාවට කියනවා රූප ධර්මයේ උගලවලලා ඇති වෙච්ච හිස්තනට හිතියෝ දාන කරන භාවනාව කියනවා සමුත් වෙච්චාම කියනවා ආකාසානංචායතනට කියයි කියලා. සීළු රූප ධර්මයන් ඉක්මවලා අරූප ධර්මයක් වන රූප ධර්මයන්ගේ අභාව ප්‍රඥප්තිය වෙන ආකාශයට හිතියෝ දාගෙන භාවනා කරනලා ආත්තුණා ආකාසානංචායතන ලබන. අන්නේ ආකාසානංචායතෙන් සරුවචන සඳහන් කරන්නේ ආකාසානංචායතන සමාපatti අතම්මේතා උත්තා භගවත. යම් කෙනෙක් ඕන වෙලාවට යන්න පුළුවන් ඕන වෙලාවට එන්න පුළුවන් ඕන වෙලාවක් ඉන්න පුළුවන් විදිහට ආකාසානංචත්‍ය පුදු කෙරුවන ඉන්නේ සමාපත්තිය මම මගේ ආත්මය කියලා ගත්තොත් අඤ්ඤනාවට වැටෙනවා. තණ්හාමාන දිටුවට වැටෙනවා. ඒක අතම්මේතා උත්තා භගවත. ඒක මට අයිති දෙයක් නෙවෙයි කියලා බුදුහාමුදුරුව අපිට කියලා තියෙනවා. ඒක ප්‍රතිපදාවක ඵලයක්, හේතුක ඵලයක්. එහෙම නැතුව මගේ නෙවෙයි, මම නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා අන්න ඒ ආකාසානං ඡායතනෙ ඇති කරගත්ත වෙලාවේදී අතම්මේතාවය අරගෙන යේන යේන හිමඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා මේ ආකාසානං ඡායතනෙ හිත පවත්තන්ට නම් මේක මම මාගේ ආත්මේ කියාගත් බෑ කිව්වොත් ධානයෙන් කැඩේ. ඒකම ධානයට විස වෙනවා. ඉතින් ධානයෙන් පිට ඉන්න කෙනාට ධානය නොපිසි එදිනදා ජීවිතය ගත කරන කෙනාට කවදාකවත් මේ තණ්හාමාන දිට්ඨි සහිත හිතවිලි පහළ වුණොත් ඒක එක්කෝ අර පටවියා පටවින් පටවිතෝ සංජානති පටවින් පටවිතෝ සංයිත්වා පටවින් මඤ්ඤති මේ පටවියයි මම කියන්නේ නැත්නම් මේ ධ්‍යාන ලැබූ පුද්ගලයයි මම කියන්නේ කියලා ඒකත් එක හඳුනා ගැනීම හෝ මේ ධ්‍යානයෙන් මම වෙනවා ධ්‍යානයෙහි මම වෙනවා මේ මගේ ධ්‍යානයයි කොයි එකට ගියත් ඒක නිසා ධ්‍යාන නැති එක ලාභයි මේ පැත්තෙන් බලනකොට මේවා සේරම උපදි වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ Tamange යමක් කමක් වෙන්න ඉඩ තියෙනවා. හැම යමක් කමක්ම නිවනට බාධායි. ඒ මොකද ඕවා උපයනවා වගේ දෙමෙයි ඕවා අතහරින්න ගිය දවසේ. ඒක හොඳට තේරෙනවා Tamanට වස්තුව වැඩියෙන් තියෙන එකනට අපින් කමනේ බොහොම අමාරුයි. දරුවන් වස්තු කෙරේ ප්‍රේමේ වැඩි කෙනාට අතින් ඇටයක් ගලවනවා. අනික අතේ මේ අතේ ඇටයක් ගලවනවා වගේ ලබනකොට නම් හිතනවා ඒකයි අමාරු කියලා. ඒක අපිට අධ්‍යාපනඥයෝ උගන්වන්නේ ලබන්න අමාරු කියලා. ආර්ථික විද්‍යාඥයෝත් උගන්වනවා. දේශපාලනඥයෝත් උගන්වනවා. සමාජ විද්‍යාඥයෝත් උගන්වනවා. උන්ගේ අම්මලාට උන් එකෙක්වත් උගන්වන්නේ නැහැ මේව ගලවන්නේ. ඒක අර ලස්සනට කියනවා අර බෙකට් එකේ ඒ පස්වෙනි ජෝර්ජ්ජාත් යුනන්ට උපදෙස් දෙන මේ බිෂොප් තුමාට තමයි බෙකට් කියන්නේ. ඉතින් ආ උගන්වනවා බිෂොප් මේ පස්වෙනි ජෝර්ජ්ජාත් යුනන්ට කාමසුකල්ලි කාණේ යෙදෙන හැටි ඒ ඔක්කොම කරන හැටි වේදිකාව පැලෙන්න කෑ ගහලා කියනවා බෙකට් ඔබ මේ තේරම මට ඉගෙනවා මේ මැසිම නතර කරන හැටි කියලා දීපන් යකෝ කියලා කෑවා. ඔක්කොමලටම කරන්න පුළුවන් අපි අවශ්‍යම විතරයි. පට වියාපෝ තේජෝ වායෝ භූත දේව ප්‍රජාපති බ්‍රහ්ම ආකාසානංචායතන එහෙම නැත්නම් ওই කියන සෑම බ්‍රහ්ම ලෝකයක්ම දේව ලෝකයක්ම කරන්නේ මේ නිදාගෙන තියෙන යකෝ කුටි අවශ්‍යයි. අවශ්‍ය ගන්න අමාරුයි කියලා මේ කට්ටිය කියන්නේ. අවශ්‍ය ගත්ත කෙනාට තේරෙනවා මේක නතර කරන්න. අනේ එදාට තේරෙනවා සත්පුරුෂයා කියන්නේ මොකක්ද අසත්පුරුෂයා මොකක්ද කියන්නේ කියලා. ඉතින් ඒක නිසා අපි උපයන්න ඕනේ. ඒකට මම අත් දෙකම උස්සලා කියන උපයේ යුතුයමයි. ධමන පොළවේ ගන්න. පා ගන්න. පාගල ඕන වෙලාවට ආය ගන්න. ආය විසි කරන්න. විසි කරන්න බැරි නම් මතක තියන්න වාලෙක්, මත් බැලේක්, දාසෙක් ඒ සිප්පෙට. ඒ ශාස්ත්‍රයට ඕනේ නෑ එහෙම ශාස්ත්‍රය. ඕන වෙලාවට විසි කරන්න පුළුවන් වෙන්න ඕන ඕන වෙලාවට ගන්න පුළුවන්. එදාට සත්පුරුෂයි. ඒ මොකද බුදුහාමුදුර අපිට උගන්ලා තියෙන අතම්මේතා උත්සාහ භගවත. ඔය එකක්වත් අඳුර ගන්න යන්න එපා. ඔය එකකින්වත් කෙලස් කැපෙන්නේ. ඔය එකක්වත් අපිට ලබනාත්මක උදව් කරන්නේත් නැහැ. උදව් කෙරුවත් කෙලස් වාසනා කියලා ඊවට අපි කියන්නේ. අවාසනා සකල ක්ලේශයන් දුරු කළා වූ මාගේ සරුවචනාන්තයේ අවාසනාවන්තෙක් කියලා කියනවා. කිසිම වාසනාවක් නැහැ. කිසිම දෙයක වාසනාවක් නැහැ. දෙවන්නේගේ ශිල්පයක ආයුධයක ගුරුවරයෙක්ගේ කිසිම අපේක්ෂාවක් නැහැ. හැමදේම මේ මොහොතේ උපදිනවා හැමදේම මේ මොහොතේ නැති. ඒකට අතම් මේ තාරිගෙන ගන්න. යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා යමක් යමක් පිළිබඳව අපි කල්පනා කරන පටන් අරගත්තොත් ඒ නිසාම ඒ දේ අන්ධයක් බවට පත් වෙනවා. කල්පනා කරන මිනිස්සයත් අසත්පුරුෂයෙක් බවට පත් වෙනවා. සත්පුරුෂයෙක් වෙන්න මේ උපේබුදේ මම නෙවෙයි. මේක මගේ මේක මගේ ආත්මෙ නෙමෙයි හේතුඵල ධර්මයක ප්‍රතිඵලයක් මේ හේතු ආවනම් මේක මේ ඵලය ලැබෙනවා කියන එක බුදුන්ටයි දෙයක් නෙවෙයි. අන්‍යාගමිකයන්ටයි දෙයක් නෙවෙයි. මායයටයි දෙයක් නෙවෙයි. බ්‍රහ්මයන්ටයි දෙයක් නෙවෙයි. හේතුඵල ධර්මයක් තියෙනවා. ඒක මට පාලනය කරන්නත් බෑ. ඕනම කෙනෙක් මේ නරක වෙලා ඉඳලා හොඳ වෙන්න පුළුවන්. ඕනම හොඳ කෙනෙක් මේ හොඳ වෙලා ඉඳලා නරක වෙන්න පුළුවන්. ආනේ විදිහට මේ අපි අල්ලාගෙන ගැහෙන නැත්නම් අපේ අහසමාලික හදන්න උත්සාහ කරන මේ ගෙපල් පඨවි ආපෝ තේජෝ වායෝ භූත දේව අජාපති බ්‍රහ්ම ඊට පස්සේ රූප බ්‍රහ්මතල අරූප බ්‍රහ්මතල සබ්බ ඒකත්තතා නානන්නතා අන්තිමට කියේ නිවනත් මේ නිවන කියන සංකල්පය මත ඉඳගෙන මැරෙන්න හදනවා අපි ඒකට කියනවා මූල ධර්මවාදී වෙන්න. කිසිසේත් මේකේ ඒ මූල ධර්මවාදී මිත්‍යා දෘෂ්ටියකින් කිසි වෙනසක් නැහැ. මොකද ඒගොල්ලෝ හිතනවා එහි තියෙනවයි කියලා ආත්මය. එනිසා මේ බුද්ධ ආගමේ තියෙනවයි කියලා යමක් මට ආභරණයක් වශයෙන් ගන්නවා. බුද්ධාගමේ තියෙනවනේ යමක් එක. බුද්ධ ධර්මයේ කියලායි මම කියන්නේ. බුද්ධ ධර්මයේ කියලා කියන්නේ මොනක්වත් නෙවෙයි. පෙරාගයේ කපන, ද්වේෂයේ කපන, මෝහයේ කපන ගති. අර දරුවන්ට දෑවැද්දකට දෙන්න හෝ නැත්නම් සාටිපිට සාතිකයට අරගෙන පිටිය ගහලා තියාගන්න දෙයක් ඕනේ. ඒ සෑම දෙයකින්ම ධම්මේ තාප තමයි ඇති වෙන්නේ. තද්මය බව, ඒයින් නිපන් බව, ඒයින් නිපන්නෙම කෙලෙස්මයි. ඒ උපදිනකොටම දැනගන්න පුළුවන් නම් මේ තමම නේචෝහමචින මේසෝ අත්තා. මේ මම නෙවෙයි මේ මගේ නෙවෙයි මේ ආත්මේ නෙවෙයි. ඒකට තනි වචනෙන් දෙන උත්තරේ තමයි අතම්මේතා වුත්තා භගවතා. ඒකේ ඔය ආනාපාන සති සූත්‍රය වගේ පෙන්නනවා දුවටම සති සම්බොජ්ජංගය ඇතුළු බොජ්ජංග ධර්ම හතම වඩලා ඒ බොජ්ජංග ධර්මයේ ආවත් එකයි නාවත් එකයි කියන විවේක විවේක නිශ්චිතව වඩන්න. ඒක තිබුණත් එකයි නැතත් එකයි නැත්නම් ඒකට විරාගීව ඒක තියෙන්න ඕනේ සතිය තියෙන්න ඕනේ සමාධිය තියෙන්න ඕනේ ඒක හැලෙන්නම බෑ කියලා ගත්තොත් ඒක දඬු කඳක් වෙනවා හිරගයක් වෙනවා ඒක යන්නේ පළච්චාව විරාග සංඥාවේ නිරෝධ සංඥාවේ ඒක නිරුද්ධ වෙලා යනකොට හොඳට සත්‍යමත් වෙලා සතිය නැති වෙන හැටි ඒ වගේම සමාධිය හොඳට තිබිලා සමාධිය නැති වෙන ආපහු යන ගැම්ම ශද්ධාව නැති වෙන හැටි අන්න ඒක දිහා බලන්න බැහැ. ඒ කියන්නේ මේ ලැබපු උතුම් දේවල් හැලෙන හැටි බලන්න බැරි නම් කවදාවත් භංග ඥානයක් පහළ වෙන්නේ නැහැ කවදාවත් නිරෝධ සංඥාවක් එන්නේ නැහැ කවදාවත් කය සංඥාවක් එන්නේ නැහැ කවදාවත් වය සංඥාවක් එන්නේ නැහැ කවදාවත් නිරෝධ සංඥාවක් ගන්න බැහැ ඒ නිසා ධර්ම උපදවන්න බැරි ඇත්තු ගැන ඉතින් සෝරි කියලා තමයි කියන්නේ ඉතින් කරන්න දෙයක් නැහැ යැත්තන්ට ඒ ඒ ඒ කුසලතා නැහැ යැත්තු මේ වගේ තැන් වලට එන්නේත් නැහැ මෙතන භයානකම තියෙන එක හරි ගියා කියලා උපදින මේ තම්මේතාවේ තමයි ඒ එනකොටම අතම් මේතා වුත්තා භගවතා කියලා මගේ සරුවචනාංශයේ ශාක්‍ය කුලයේ පැවිදි වෙලා රජසැප ලැබලා රජසැපත් එපා කියලා තපස් දුතරකලා ඔය මේ ලෝකේ ඉන්න ඔක්කොටම වැඩිය කෙලවරටම ගියා. දුකේ අන්තිම කෙලවරට මුහන්සේ ගියා. සැපේ අන්තිම කෙලවරට ගිය නිසා සරුවඥ වුණා. ඒකවත් නැහැ ධම්මේතාවයකට ගත්තා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ තමයි කී කර වෙන උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී හතර සිකටම සඳහන් කරන ඔය ඔක්කොමලා පින් කරපු යැත්තෝ. මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා බුද්ධෝත්පාද කාලයක් ලැබිලා චන සම්පත්තිය ලැබිලා පැවිද්ද තියෙන ලෝකේ අත්පුරුෂෝ ඉන්නවා සත්ව ධර්මයේ තියෙනවා මේ සේරම ලැබලා තියෙන නිසා තාරාතිරම්මනින්ද යන්න එපා. අඟ උස්සන්න යන්න එපා. මේක මම මාගේ කියා ගන්න යන්න එපා. අර කවුද ඒ දවස්වල බයිලකාරයෙක් හිටියා මට මතක නෑ මේ ඊමණෂා බයිලා කියන්නේ ලන් මල්ලි මෙව ලස්සන බයිලා මෙව අල්ලගන්නilla මෙව මගේ කියපල්ලා කියලා තමයි වේදිකාව පැලෙන්න ගන්නේ. බුදුහාමුදුරු කියන මල්ලි මෙව ලස්සන බන අල්ලගන්න එපා මෙව මගේ කියන්න එපා. ඒකයි බයිලාවේ බණේ අතර වෙනස. ඉතින් අද බයිලා තමයි කියන්නේ බනවා. අල්ලා දෙනවා මේ ටික අල්ලගන්න. මම මේ දෙන දේ අල්ලගන්න. ඒකල මගේ කියාගන්න. මෙව ලස්සන බයිලා. ධර්මයේ තියෙන්නේ අල්ලන අල්ලන දේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි අතම්මේතා උත්තා භගවතා යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති යමක් යමක් පිළිබඳ අපි මඤ්ඤණා කරන්න ගත්තොත් ඒ නිසාම ඒ දේත් කෙලෙසෙනවා උඹත් කෙලෙසෙනවා. නිසා මඤ්ඤණාව එන එක ස්වභාවිකයි ඒකයි අසුතවත් පුත්‍රජනගේ හැටි. ඉන්නකොටම හඳුනා ගන්නවනම් මෙන්න මේකයි මඤ්ඤණා කරනවා කියලා කියන්නේ. ඒ මඤ්ඤණා පිළිබඳව ඇති තතු ඇති හැටියෙන් දන්නවනම් සරුවඥයි. අය කිසියම් දෙයක් ඒක ඇත්තේ නැහැ. මම ඉන්නේ මඤ්ඤණාවක බව දන්නවනේ සරුවඥා. ඊට පස්සේ ආයෙකින් අතාරිනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. මඤ්ඤණාවක් නෙමෙයි මේක උතුම් දෙයක් කියලා සලකන්න කියොත් බුදුන්වත් බැරි බව මතක තියාගෙන ඉන්න අපිව කරනවා. උගසාන්සින්න කාලේ කියනවා ඒ වගේ මඤ්ඤණානකට සංඥා මට්ටමේම ඒ ඒකේ ලස්සන මේ ගාථාවේ මේකේ සඳහන් වෙනවා පටවින් පටවිතෝ සංජානාදී පටවින් පටවිතෝ සංයිත්වා පටවින් මඤ්ඤති. පටවිය පටවියයි හඟි. පටවිය පටවියයි හඳුනාගෙන අඟවාගෙන අඟවාගෙන කියන්නේ අඟවාගෙන කියන්නේ අඳුනාගෙන පටවින් මඤ්ඤති. පට පිටරඳ මඤ්ඤනා කරනවා. අන්නේ මඤ්ඤනා කිරීම සංඥා මට්ටමේ කැඩුවොත් Tamanට කරන්න පුළුවන්. චිත්ත මට්ටමට යනකොට ගුරුවරයෙක් ඕන කරලා තියෙනවා සබ්‍රක්‍මචාරයෙන් පිරිසක් ඕන කරලා තියෙනවා බලසේනාමුලුවක් ඕන කරන කඩන. දික්ටි මට්ටමට ගියොත් බුදුන්ටවත් කඩන්න බෑ. සංඥා මට්ටමේදී Tamanට උනක් දැනගත්තොත් පරතයි. ඒක ඊගාට මෝරණ ගන්න බහල වෙන අවස්ථම චිත්ත මට්ටම. ඒක මේ පොත් දෙයන්ට පටන් ගන්නවා අනුන්ට බණ කියන පටන් ගන්නවා මට මේක තේරෙනවායි කියලා ඒක මූල ධර්ම කරගන්න පටන් ගත්තා චිත්ත මට්ටම. අන්තිමට ඒක බහගත්ත පස්සේ දිට්ඨි මට්ටමට යනවා බුදුද්දක් කරන්නේ. නමුත් ඇත්තටම මේ අසුතවත් පුදුජනයේ කැඩිල්ල තමයි තාමත් වැදගත් කැඩිල්ල. හැබැයි වෙනස මෙතනයි තියෙන්නේ. නිසා මේ අපි කාටවත් බෑ අපි ළඟ මේ දේවල් නැහැ කියලා. යම් මම් ප්‍රමාණ වලට අඩු වෙලා ඇති. නමුත් තාමත් අපි අර නිලුම මඩේ උපන් නිලුම වතුරෙන් උඩට ඇවිලා පිපෙන තෙක් ජලයේ ඇලි ගලි වාසය කරනවා. ඒ සිනිකන්ද තියෙනවා. උඩට ඇවිල්ලා නිලුමට ඉර වැටලා පිපුණට පස්සේ තමයි වතුර වැටුණත් අල්ලන්න නැති මට්ටමට යන පුදුම පුෂ්පයක් පුදුම සුවඳක් එන්න පටන් ගන්නවා. එතෙන්ට එනකන් අපිට මේ වතුරටවත් ගොහරුවටවත් සිනිගන්ධටවත් දොස් කියලා බෑ. අපි දැනගන්න ඕනේ ඉන්නේ මඩේ. ඕජාව ලබන්නෙම මඩෙන්. වට කරගෙනම තියෙන සිනිගත ගහන වතුරේ. ඒ බව දන්න එක විතරයි මේ අසුතවත් පුතත් ජනක තියෙන ගැලවුම. ඒක සාරුවච්චන් ආංශේ දකින්නේ මුළු ආධ්‍යාත්මික ගමනේ වැද්දගත්ම හැබෑම හැබෑ සංකීර්ණ. ඉතින් අපි හැම වෙලාවෙම මතක තියාගන්න අපේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා කියන කණ්ණාඩිය අපේ ඡායාව වැටෙනකොට පිළිඹු වැටෙනකොට මේක ඡායාවෙන් පේන්නේ මට මගේ තණ්හා මාන දිට්ටිද එහෙම නැත්නම් ඒවා කැඩීගෙන යන ක්‍රමයක්ද වැඩිගෙන යන ක්‍රමයක්ද ධර්මයත් එක්ක හැප්පෙනකොට ධර්ම ආදාශයක් කරගෙන අනේ අපි බලන්න. ඊට පස්සේ අපි මේ තේරවාදී අවුරුදු 2500ක් ගෙන අපි මේ ආචාර්ය પરම්පරාව දිහා බලනකොට කොච්චර නිහතමානීව පසුගාමීව මේ ගුණ කන්දක් රැකගෙන කද්දාකක් කියාපාන්න නැතුව ගත කෙරුවේ මොන්න තරම් සම්මේතාවයට බයෙන්ද කියලා. මොන තරම් මේ මඤ්ඤණාවට බයෙන්ද කියලා මුළු අද ලෝකයේ නිතරම කියන දෙයක් තමයි මේ තොරතුරු තාක්ෂණය කියන්නේ මඤ්ඤණා ලෝකයක්. ඔකෙන් කරන්නේම අපි අතරමං කරනවා. හැබැයි අපි හබම්බුපුල වගේ පුම්බනවා. බැලුම් වගේ පුම්බනවා. පුම්බලෙවල අපි නිකන් හීන ලෝකයක රජ කරවලා උන්දලා ගන්න තියෙන හරි අරගෙන සීරිමාන්ති උරා බීලා අන්තිමට හුලම් බැසතර පස්සේ ගන්න දෙනවා. නිසා සම්පූර්ණයෙන්ම වැලකී ජීවත් වෙන්න ඕනේ. මේ මඤ්ඤලා ලෝකෙන් නැත්නම් මේ තොරතුරු තාක්ෂණය. ඒ වගේම ಗುಣ වැඩි ඉල්ලේ බය වෙන්නත් එපා. මේ කියන විදිහට උච්ච කුල මහා කුල ලාභී ඥාති ඊවට බය වෙන්න එපා. සේරම ලබා ගන්න කිසිම දෙයක් ඒ වත්තරම ලබන්න බෑ. ඒවා පින්නට ලැබෙන දේවල්. ඊට පස්සේ හම්බෙන්නේ මේ පළවෙනි ධ්‍යානෙ බය වෙන්න එපා. දෙවෙනි ධ්‍යානෙ මේ ආරූප ධ්‍යාන කිසිසේත්ම බය වෙන්නේ නැහැ. ප්‍රශ්න තියෙන මතක තියාගන්න මේක ගලවන්න. වෙන කොටයි අපිට අමාරුව තේරෙන්නේ. ගලවන්න වෙන දවසක යන කල්පනා කරන කටයුතු කරොත් ඔබ ලැබීමේ මහා ලොකු අම්බෝකුත් නැහැ. මොකද ගෑග ලබන්නේ ගලවන්න. ඒ ඔක්කොම කරලා කෙලපැමිණිච්ච කෙනා තමයි සරුවත් යනවා කියන්නේ. හැබැයි අපිට සරුවත් යනවාසේ පහසුවක් දීලා තුන අපිට සරුවත්න වෙන්න ඕනකම නෑ. ඊට උඟක් මෑතකදී අපිට නිවන් ලබන්න පුළුවන්. නිවන් ලබන්න නම් අපි ළඟ තියෙන හැම හැකියාවක්ම හරියටම ප්‍රමාණ කරලා දැනගෙන. ඒක තම්මේතාවයේ ඇති නොවීම පිණිස. එනත ඒකට මඤ්ඤණ ඇති වෙන අවස්ථාව පවා වාසයක් පාසා. මේවා ලස්සන බයිලා, මේවා අල්ලගනිලා, මේවා මගේ කියපල්ලා කියන එකද වෙන්නේ. ඒ නැත්තම් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියනකොට සත්පුරුසා සත්පුරුෂ දෙක අතර දෙයක් නැහැ කියලා මතක තියාගන්න. එක්කෝ අපි චිත්තක්ෂණයක සත්පුරුෂයි එහෙම නැත්නම් අසත්පුරුෂයි. ওই දෙක අතරමැද ග්‍රේ ඒරියා එකක් නැහැ. ඒ නිසා හැම වෙලාවෙම අපිට තියෙන මේ අසත්පුරුෂ චිත්තක්ෂණයක් කුසල හොදලා සත්පුරුෂ ගුණයට දාගන්න. ඒකෙදි තියෙන ලකුණ තමයි මඤ්ඤණා නැහැ. තණ්හා මානසිකව කල්පනාවක් නැහැ. මේ මම මාගේ ආත්මය කියන තම්මේතාවයක් නැහැ. බොහොම විවේකයි. විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිත වසක පටිනානි. බොහොම මේ ඒ දේ තාම ගැඹුරු දේ පවා කරන්නේ බොහොම විවේකී. දඩි කරගෙන, දාඩිය දාගෙන, කිහිලි වලින් දාඩිය පෙරාගෙන, දත්මිටි කාගෙන නෙවෙයි. දත්මිටි කාගෙන වැඩ කරනවා අපි සති සමාධි වඩනකොට. සති සමාධි වඩලා ධර්මතාවත් එක්ක වැඩ කරනකොට බොහොම විවේකීව, විරාගීව ඒක හරි ගියා කියලා ප්‍රශ්නකුත් නැහැ, වැරදුනා කියලා ප්‍රශ්නකුත් නැහැ. නිරෝධ සංඥාවෙන් යුක්ත මේක නැති වී යන හැටි. හොන්ත සෑම කොට ධර්මයක් නැතිලා. නැතිලා යනවා කලබල වෙන්න එපා. මොකද අපි උපයාගත්ත දෙයනේ. ඔය ආපහු එනවා. ආපහු එනකොට සතුටු වෙන්නත් එපා. අන්න එතකොට උස්සංග පරිණාමී දීලා දැමීම සඳහා ඇති දෙයක් විදිහට කටයුතු කරන යනකොට මගේ සාමාන්‍ය ඇදහිල්ල තමයි ඒක දැනගන්න දැනගෙන ඉන්න චිත්තක්ෂණයක නිවනින් කිසිම වෙනසක් නැහැ. ඔකටයි නිවන කියලා කියන්නේ. ඒ නිසා ඒක සංකල්ප වශයෙන් හදාගත්තාම එතන මේ මනස නිවෙනවා. එතන බැඳීමක් ඇති වෙන්නේ. මේ දේ මම ළඟාග කරන්න ඕනේ කියලා අඹායමක්. එළවා යාමක් නැහැ. ආ මානසික ආතතියක් නැහැ. ලැබිච්ච දේවල් පිළිබඳ ප්‍රමාණයක්. ඉතින් අපි තව ඉස්සරහට යනකොට ඒක සීක පුද්ගලයා කරන්නේ කොහොමද ආසීක පුද්ගලයා කරන්නේ කොහොමද කියන එක සර්වඥ දේශනාව සම්බන්ධ වෙනවා. මේ විශාල පාදමක් සහිත කොටස නිසා අපි මේ තාම කටයුතු කරගෙන යන්නේ සීක පුද්ගලයා නැහැ. අසුතත් පුතඥය ඉතින් ඒකෙදී අපිට ගොඩාක් අපේ ජීවිතේෙම දෙන්න තියෙන ආදර්ශ තියෙනවා, ගන්න තියෙන කරුණු තියෙනවා. හැබැයි මම එකක් බණ කියන්නේ ඉවර කරන්න කියලා කියනවා. මේක කවදාකවත් උල්ලුවේ අත ගහලා සාති වෙන්න අනුන්ගේ මේ ධර්ම බලන්න යන්න එපා. මේ තමන්ගේ යාම බේර ගන්න බණක් මිස අනුන්ට කියන්න හෝ අනුන්ට අඟවන්න හෝ ඉඟි කරන්න ගියොත් භයානකයි කියලා විතරක් මතක තියාගන්න. මොකද ඒ තරම්ම අද ලෝකේ උඩ දාමමින් තියෙන. මම Taman දිහාට 100 100ක් යදලා බලාගන්න එවැනි බලන කෙනෙක් අදහන්න බුදුන් වාගේ අදහන. එහෙම කට්ටිය හොයන්න අමාරු. කලාතුරකින් තමයි ඉන්නේ ඒ 100ක් නෙමෙයි ඒ ඒ දිහාවට හැරලා කටයුතු කරනවා. අන්න ඒ වෙනුවෙන් කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ ගුණ ධර්ම ටික ටික වැඩි. වැඩනකොට නිවනේ තියෙන නිවන රස, විමුක්ති රසය ටික ටික ටික ඉන්න පටන් ඉතින් අපි මේ වෙනකොට පැයකට වැඩි කාලයක් ගත කරලා තියෙන නිසා අද දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිළු දිනාටම තමයි මේ ගමන් කරන මාර්ගයේ ඉදිරියට ඒ සහැල්ලු භාවය විවේක නිශ්චිත විරාග නිශ්චිත ගතිය තව තවත් අවබෝධ කරගන්න මේ වස් කාලය තුළ තව තවත් ඉඳ ලැබීවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව නැත කරනවා සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා. මේක ඇත්තටම ඒ වගේ එක පුරුකකින් මේක අල්ලලා දෙන්න බෑ. මොකද සතිය පිහිටවන්න නම් ආයේ පටවියේ සතිය පිහිටවන්න. සතිය පිහිටව ගන්න. ඕන කරන මේ සතිය ගන්නෙ පටවිය කියන එකේ උලලන්නේ. ආපෝ තේජෝ වායෝ වල උලලන්නේ. ඊට පස්සේ භූත, දේව ඒ සංකල්පලත් එක්කම තමයි වැඩ කරන්නේ. සංකල්පවල වැඩ කරනවා කියලා කියන්නේ අපි රූප ධර්මත් එක්කමයි වැඩ කරන්නේ. ඉතාමත්ම මොන්ඩිසෝරි පන්තිය පටන් ගන්න. ඒකට වෙන අපි ඉස්සෙල්ලාම සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන ගුණ ටික වඩන. ඒ ගුණ ටික වැඩුවට පස්සේ මේ මාර්ගය ටික එන්න පටන්. අඤ්ඤණා එන්න පටන් අරගන්නේ ගුණවතාවට. මේ නුගුණයට නැති නනේ නුගුණයට ගාන නැහැ මිනිහට තාම පටවිවත් උපේලා නැහැ. ඒ නිසා මිනිහා උදේ හැන්දනක ඕටන් කරගෙන වැඩ කරන නිසා ඌට භාවනා කතාවක් නැහැ. යම් දවසක ගුණයට ආධ්‍යාත්මයට ආගමට හිත යෙදුනට පස්සේ තමයි ප්‍රශ්නේ ඉන්නේ මේක කියන්න පුළුවන් අපිට හරියන්නේ ගිය දවසේ තමයි කෙලවෙන්නේ. හරියනකම් අපි කරන්නේ මොකද්ද? ඒක නිසා ඉස්සලම් කරනවා ඒ හරියනවා කියලා මන්ද නෙමේ. මුදේ සද්ධාාවක් විද්‍යාවක් සතියක් සමාධියක් වැඩි කරන්න ඕන තැනකින්ද එතෙන්ට එන හැටි හදාගන්න. අදපු දවසේ ඉඳලා මනෝලෝකයක ජීවත් අපිට මතක අපි මේ නෙළුම් පටන් ගත්තේ මඩ කොටේ. අපි දැන් හදන්නේ කොහේ වෙනවද පිපෙන්නද කියලා. උන්ට වෙලාවක් තියෙනවනේ. ආන්නේ ඒ අතරමැද අවස්ථාවේදී කියන්න අමාරුයි මේ මනායතනේ අල්ලනවා කියනවා. නායතනේ අල්ලනවා කියන එක ලෝක විශ්යක් නෙවෙයි. ලෝකයට තියෙන බඩපුරෝ. රූප බලන එක සද්ද ඒකවත් ඉවර නෑනේ තව. රූප සද්ද යම් ප්‍රමාණයකට ගිහිල්ලා ආධ්‍යාත්මිකවත් හිතිය යොදලා විනිශ්චයමනයක් කරලා තීරණමගේ ප්‍රඥා පුරෝකේ එක්කෙනෙකුට නම් කිය හැකි. ඔබ තන්නේ කර මනෝපුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය. මුළු ලෝකෙම මනෝපුබ්බංගම. මනෝමයයි. අනක ශ්‍රේෂ්ඨයි. ඒක පිළිගන්නවා කියන එක හරි බලන්නකො ලෝකේ කීයට කුංචි කුජාතියක් පිළිගන්නේ කියලා. කිසිම කෙනෙක් ප්‍රසිද්ධිය කියන්න බෑද මේ ලෝකේ මනෝමය. කිව්වොත් කියන මිනිහට පිට. ඒක මනෝපුබ්බංගමයි කියන එක කියන්නේත් නෑ. මේ ලෝකයේ අනුවයි මනස හිටින්නේ කියලා අපි හිතනවා. මනස අනුව ලෝකෙ හිටන කියන එක හේතු කරලා දෙන්න බෑ. හේතු කරලා දෙන්න කතා කරුවොත් ඒක කියනවා නිකන් গুপ্ত ධර්මයක්. මනෝපුබ්බංගමයි කියලාවත් පිළිගන්න කැමති. ඔක්කොම කියනවා මට මේ தත්ත්වය හම්බෙලා තියෙන මේ පරිසරයේ දෝෂේ. අල්මක්ස් මාගේ මිනිස්යා ස්වභාවයෙන් හොඳයි. පරිසරය නිසා කෙලසිලා තියෙන නිසා පරිසරය ශ්‍රේෂ්ඨ. පරිසරය හදමු. අපි හොඳට ඒක යටිතල පහසුකම් දීලා ෆයිව් ස්ටාර් හෝටල් එක ලෙවල් ගියා ඔක්කොමලා නිවන් දකින්න. එහෙම නැතුව කතා කරන්න එපා. එතකන් කතා කරන්න. එතකන් මේ කොමියුනිස්ට් ලෝකයක් හදනකම් ওই කොමියුනිස්ට් ලෝකයේ තියෙන උච්ච තත්ත්වයට යනවා. අපි ඉතල ඔක්කොම ওই ටික පැත්තකට ලෝකේ හදලයි. කෑවනේ කට්ටිය. කෑවේ අපි නෙවෙයි. කෑවේ අපි නෙවෙයි ඒ වගේ හිටියෝ අපේ ආමතුරු ටික. 30 ගණන් වල 40 ගණන් වල සමාජ සමාජ කියන වචනේත් හැදුවේ අපේ ආමතුරු. ඒගොල්ලෝ හිතුවා මේක තමයි නිවන කියලා. මේ ලෝකේ මට්ටම් කරලා යටිතල පහසුකම් හදලා තම සමාජය හදාගත්ත දවසට නිවන්. තාමත් අපේ හැමදෙරු ගිහියන්ගේ සංවිධානවල තමන්ගේ පොකට් එකෙන් අරන් සල්ලි දානවා සම සමාජයේ. ඒ සමාජික අපි ඉන්නේ. දැන් මේ වෙනකොට ඒක දිය වෙලා ගියා. මිනිස්තරනේ දිය වෙලා ගියා. විද්‍යාව කියලා කියන්නේ ඒ වාගේම තව පිස්සුව භෞතිකේ මතය උපදින. ඒ මනුස්සයෙකුට කිව්වොත් එහෙම මනායතන හිත තියාගෙන හිටපන් කියලා. බුද්ධි කඩ. ඊවසර කියලා දෙන්න ඕනේ මේ කියන පිස්සුවට අමතරව මනායතනයක් තියෙනවායි කියලා. මොකෙක් අපිට. ඔය බ්‍රේන් මයින්ඩ් කියලා පොතක් ලියලා තියෙනවා. ලෝකෙන ශ්‍රේෂ්ඨම උපකරණ පාවිච්චි කරලා ශ්‍රේෂ්ඨම ජනමාධ්‍ය පාවිච්චි කරලා ශ්‍රේෂ්ඨ කියලා දෙනවා. මුලේ හැම තැනම බැලුවොත් අහුනේ නැහැ කියලා. මේ ෆන්ක්ෂන් එකක්ම හැම අංශුවක්ම විස්තර කරලා පොතේ ලියන අහුවෙලා නැහැ ඒ නිසා කවුද කියන්නේ තියෙනවා කියන්නේ. ඒක ප්‍රේමදාස මහත්තයා පොත අරන් දීලා ලංකාවෙන් හොඳ හමුදු කෙනෙකුට ඉන්නේ හමුදු මේක බලලා මට බණක් කියන්නේ. ඒ හමුදු අටලි ගහවන්දිට කියලා බණ කියලා. හොයලා තිනවා නැහැ. හැම හැම සෛලයක්ම හැම ක්‍රියාකාරීත්වයක්ම හොයලා ඒකේ විතර විස්තර නැහැ කොහෙවත්. මොනවද නැහැ. ඉතින් කොහොමද මන ඇත්ත හිත පිටුපන් කිව්වොත් එහෙම කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මට ආකිමිලිස් ආකිමිලිස් නේද දුවන ගිල්ල වතුර බහලා මිනිහා කියලා තියෙනවා මට මේ මුළු ලෝකෙ හොල්ලන්න පුළුවන් ලීවරයක් දාන්න. මට මේ පිවට් එකක් නැතික ප්‍රශ්නේ. කාටවත් පුළුවන් නම් පිවට් එක දෙන්න. මට පුළුවන් ලෝකෙ උස්සන්න. මෙච්චර දිග දණ්ඩකින් මගේ බර වැටිච්චාම ලෝකෙ ඉස්සර. මේ හිතවන්න පිවට් මේ කුඤ්ඤ නැතිකම මට තියෙන්නේ. දෙයන්නාචරය ඇවිල්ලා මැද අල්ලනවා නම් මට මේක liver කරත හැකියි. ඊතර liver එක හොයාගත්ත දවසේ මිනිහා ප්‍රකාශ කරා මුළු ලෝකෙම මට හොල්ලක්. ප්‍රශ්නේ තියෙන්නේ අර මැද ගහන්න කුණ්‍යනේ. විහාරේ මන ආයතනේ බලපං කියනකොට අර ආගමනිසේ කුණ්‍ය තමයි ඔක. ඒ බර්ටන් රසල් කියනවා මේ කක්ෂයෙන් එපිට පුරුත්වාකර්ෂණ ඇති නැති අතරමැද කැරකෙන කේතලයක් තියෙනවා කියලා මම කියනවලු. ඒක අදාහගත්තොත් සියල්ල නිවන් දකින්නයි කියලාත් මම කියනවා. ඉතින් මට ප්‍රශ්නේ තියෙන ඕගොල්ලෝ අදහන්නේ නේ කේතලයක් තියෙන්නේ. ඒ නිසා ඒක ඔක්කොම අපි අපේ තියෙන මානසික පහු කරලා එහා ගන්න බුදුහාමුදුරු කිය මොනවා කරන්නේ පටවීම මුල් කරගනින් ඒ සතිය පිටු. ආපෝ තේජෝ වායෝ සතිය පිටු. මේ සතියේ විතරයි. සතිය කියන්නේ මන ආයතන බොහොම පුංචි කොටසක්. ඒකල ඒ සතිය කියන්නේ අපි ශ්‍රේෂ්ඨ අදහසක් විදිහට අත්සිකලා කෙරුවේ මොකද්ද? මේ ලෝකෙන් චන්ද්‍රිකාවක් හරිනවා ගුරුත්වාකර්ෂණ ඇතුළත තියෙන කරකින. ඒකල්ල ඒක හදනවා ලෝකේ ගානටම කරකින. එතකොට ඒක හරියටම උඩ මේ වගේ හිටින ආකාරය. ඕනේ තරංගයක් ඇතෙන්න ගියාම ආපහු එනකොට තොරතුරු වාක්‍යෙක හදාගත්ත මැජික් එකක් කරනවා. මොකද පිට ගියේ එකක් ලෝකෙදියා අමතර බර්මකින් බලනවා පිට ඉඳලා. ඒක නිකන් පොළවේ පාවෙන අහසේ පාවෙන දර්පණ තලයක්. ඒකට ටෝච් එකක් ගහම ඒක එළිය වැටෙනවා ආපහු. ඕන තරංගයක් ඇරියාම ඒක වදි. සතිය කියන්නේ උන්නේ චන්ද්‍රිකාව. අපිම හදලා පිටට අරිනවා අපෙන් පොඩ්ඩක් ඈත තියෙනවා. ඒකට ගහනකොට ඒකෙන් ආපහු වෙන තැනක පරාවර්තනය වෙනවා. ඉතින් අපිටම අපි ගැන පිට දෘෂ්ටි කෝණකින් බලන්න. ඉතින් මේක මන ආයතන නෙවෙයි. මන ආයතනේ පුංචි අංශුවක්. හැබැයි මේක ඕනේ භෞතික විද්‍යාඥයෙකුට කළ හැක්කක්. ඕනෙම මිනිසෙකුට කළ හැක්කක්. ඒක සඳහා උච්ච කුල, මහා කුල, ලාභි මොකක්වත් උනේ. සතිය පිටුනේ. සතිය පිටුව ගත්තා නම් මේ මිනිස්යාට සතිය උච්ච වෙනු කිය හැකි පිවට් එක තමයි හෙව්වේ අකෙමිලි ඒසෝ පිවට් එක තමයි සතිය. එහෙම නැත්නම් ඔය චන්ද්‍රිකාව තමයි ඕකට බෑ ඕකට ගැහුවොත් ඕක උඹට ගන්න. ඕකට ප්‍රිය කරත් ඕකමට ප්‍රිය කරනවා කියන එතකොට පුළුවන් මනායසනයක්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් සුතවත් පුතත් ජනේකට කිව්වොත් මනායතනේ ප්‍රශ්න තියෙන මනායතනේ කන්ට්‍රෝල් කරපන් කියලා. ගහනවා. ඌ ගහනවා. මේ පිස්සු මේ කතා කරන්නේ මොනවද මේ කතා කරන්නේ? ඉතින් ඒ නිසා අපි බුද්ධ බෑ එහෙම වගේ කීමෙන්තරෝ කතා. උන්වහන්සේ ඉස්ලාම කතා කරන්නේ අන්තිම පහත් මට්ටමේ පහත් කියලා. අවස්ථානුකූලව මම පාවිච්චි කරන නොතේරෙන කෙනාට කියලා දෙනවා. එයාට තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ. එහෙනම් ඉතින් මහ මේ උසස් කායට රැඳෙන. ඒක තේරෙනවා නම් ඉහළට යන්නේ කියලා. අපි පණ ගන්නවනේ හැමදාම අද මම ඉපදුනේ. මම මොනම දෙයක්වත් දන්නේ නැහැ. පහත්ම තැන ඉඳලා මට මේ පෘථිවිය පෘථිවිය වශයෙන් තේරුම් ගන්නට මේ අයේ තද වෙනකොට දැන් මේ තද ගතිය පොළවේ අගිය තියෙන දැන තද ගතිය වාතයේ තියෙන කප්පඩ චංචල ගති වතුරේ තියෙනකොට ඇලවෙන ගති ඒ ටික අල්ලගෙන ඒ මතින් සතිය පිටව ගත්තොත් අපි කොහොමද නැත්නම් මම පෘථිවි දන්න මම ආපෝ දන්නවා කියලා පටන් ගත්තොත් කද්දාකක් කරනවා. ඒ නිසා හැමදාම අපිත් පටන් ගන්න අසුතවත් ප්‍රපංචනයකට. නිවන් දැකලා තිබුණත් ඉතින් පටන් ගත්තට වැරද්දක් වෙන. ඒක අසත්පුරුෂකමක් නෑ. අපි යම් තැනක හිටියොත් මම දැන් පැවිදිලා ඉන්නේ මගේ මූලික ප්‍රශ්නේ කරේ මම අබිරිස්කමනය කරලා තියෙන්නේ මට ලෝභය නෑ මට දෝෂ නෑ කියලා උන්ද හොදන්න බුදුහාමුදුරණ බෑ. අපේ හැම පටලවිල්ලක්ම වෙන්නේ ඔතන. අපි ඉන්න තැන මතක නෑ. අපි නෙළුම හැදුනේ මඩේ බව මතක නෑ. අපි ආව තැන මතක නෑ. අපි දැන් ඉන්න තැන ඉල උඩපයින් හදනවා. දැන් උඩ උඩපයින්. ඉතින් අහසට ඉන්නම බැරිලක් කරා. හැමදාම ඉන්න පදන. හැමදාම ඉන්න යමක්කමක් නැති තැනක. මම මේක නැති නිකන් මේ අද උපන් දරුවෙක් වගේ. එහෙම නැත්නම් මේ බිග්ිනර්ස් මයින්ඩ් කියලා කියනවා. හැමදාම බිග්ිනර් කෙනෙක් ඉන්නවා අපිට සතුට වෙන්න පුළුවන් අනේ අම්මලා තාත්තලා දීපු නැති අම්මා අධ්‍යාත්ම කොහොම හරි යනිපණි කාලේ හම්බුගන්නේ ඔය ඇති. ඔය හොඳටම ඇති પરම්පරා ගානකට ඇති. ඔක වැඩි ඇක්සලරේට් කරන්න කියලා දතර දතුරුන්ගේ බෙරේට වැණික් බෙවවා වගේ බුබ්බු ගන්න කරන්න එපා වැඩි. යෝගසංශ කිව්වේ ඒක ඔක කලාප ගණන් වලට ඇහෙනවා බෙරේට ගහනකොට. ඉතින් රජ්‍යරෝගේ වලු මේක රාජකීය භාණ්ඩයක් නිසා මැණික් කොපා. ඉතින් අරමසාරේ වැඩ කරලා දාග කරලා කරන ඇවිල්ලා බලනවා තට්ටු කරනකොට මේක බෙරේ බුබ්බු ගන්න. අර තිබුණ තත්ත්වයේ තිබුණා නම් රජ්‍යරෝන්ට වැඩ ගන්න තිබ්බා. ඒ වගේ අපේ පඬිතිව සමාජයට මෙහෙ කරති අති පඬිතිව සමාජයේ එහෙ මෙහෙ කරති කියලා කිව්වා. අති පඬිතකම් වුණා එහෙ මෙහෙට මෙහෙට යන ගමන තියෙනවා. මේකයි මගේ වරපාගේ පැයට හැතමයි ඒකේ ඔයලා හදට යන්න කතා කරනවා. අනික අඬ හදවල අපි යන්නේ වරපාගේ මම දේ මා කරත්තකාරයා. කවදාවත් වරදි. ඒක අර ඒක ඒ මදමට්ටමක් ඒ ලොකු ස්වාමීන් වහන්සේ දීලා තියෙන ආනාපාන සති දෙවෙනි කොටසේ පඨවි ධාතු අඳුරගත්තට පස්සේ අතුලන්නේ කක්කලත්තම් පච්චත්තම්. කක්කලත්ත ලක්ෂණය. ගොරෝසු ගතිය. මේ ලක්ෂණ තුනක් අටුවචාරය කරනවා. ගොරෝසු ඝන සුමුදු. ගොරෝසු ඝන බර. බරට සහැල්ලුකම තියෙනවා. ගොරෝසු ගමන සුමුදුකම තියෙනවා. තද ගතියට මෙලෙක් ගතිය තියෙනවා. මේ හැම පඨවි ලක්ෂණ. ඒවා අපිට තේරෙනවා මේ පොළොව වදිනකොට ඇට එක. ඒ වැටෙනවා. ඒකට ඒක හොඳට නැවත නැවත ඒක එනවා නම් පටවි ලකුණු දැන් මතුනේ කියන්නේ දරා ගන්න බැරි විදිහට මොකෙක් හරි මෙහෙම කිංහිරේ කැපිලා වගේ කැපෙනවා තේරෙන්නේ. නැත්නම් සහැල්ලුව තේරෙන්නේ. ඒකම නැවත නැවත එනවා නම් ඔය කියන ධර්මයට යන්න පුළුවන් මේ පටවියේ තමයි පටවියේ තමයි ආපෝ තේජෝ වායෝ දරාගෙන. එතන මේ දැනෙන්නේ. මට දැනෙන මේ තද වෙච්ච ගතිය. ඒ ගතිය මට දැනෙන්නේ උණුසුම් වාතයක් වගේද උණුසුම් ජීරයක් වගේද කියලා ඒකේ තියෙන දීර ගතිය, වායු ගතිය හුදුවට බලනනම් පටවි ගතිය හරහා යන්න ඕනේ. පටවි ගතිය ඉඳගෙන මෙයාට තනියම ඉන්න බෑ. මේකේ තමයි අනිත් තුන් දෙනා ඉන්නේ කියලා ඒවට කියන්නේ අන්වය ඥානය. ප්‍රත්‍යක්ෂ ඥානනේ ප්‍රත්‍යක්ෂ ඥානේ පටවියත් එක්ක. පටවිය කවදාකවත් තනියම ඉන්නේ නැහැ. ඉතුරු තුන් දෙනාත් ඉන්නවා කියලා බැලුවොත් පටවි ධාතු උදේ දකින්නත් නෙමෙයි හැන්දෑවේ දකින්න. ප්‍රිය වන්නකොටත් නෙමෙයි අප්‍රිය ගතිය. මොකද ඒකට වායෝ ආපෝලින් වැඩ කරන බලපෑම් අනුව ප්‍රිය අප්‍රිය ගති කියනවා. හැඩ වෙනස් වෙනවා. හැඩ වෙනස් වෙන්නේ අනිත් තුන් දෙනාට. ඉතින් ඒ නිසා මෙතනින් ඇතුළට ගියාට පස්සේ පැති තියන්නේ. බිම කෙරේ. ඒක සාමාන්‍ය නයි විසක් වැදුනට පස්සේ කොතනින් හරි එයා බෙදගම් කෙරේ නැත්තම් මුළු ඇඟම පැතිරෙනවා. ඒක තැනකින් ගහන්නේ නෑ. ඒකට මුළු ඇඟම පැතිරුණාට පස්සේ මැරෙනවා. පැතිරීම නැත කෙරුවොත් නයි විසාතු. අපේ අපේ පටවි ධාතු අවබෝධය අඩු වෙලා ඉන්නේ අපි පටවි ධාතු පටවි ධාතු ඉඳ සීමා වෙලා. අපි පටවි ධාතු නැවත නැවත පෙන්නකොට එහිම ඒක නැවත නැවත පෙන්නන ගයාගේ ගතිය ප්‍රයෝජනෙ ගන්න කොහොමද මේකේ ආපෝ ස්වභාවය වායෝ ස්වභාවය තේජෝ ස්වභාවය බලා ගන්න ආසුරුව රැක ගන්නා සුළු බලන හිටියොත් වරින් වර වරින් අර ඒ පටවි ගතිය තියෙන වැగిරෙන ගති උණුසුම් සිසිල් ගති පේන්න පටන් ගන්නවා. ඒක විශාල වටිනාකමක්. ඔව් එහෙම කියන්න බෑ. අතන ආනාපාන සති භාවනාදී ආපු වායෝ ධාතය ප්‍රධාන. වායෝ පොට්ටබ්බ ධාතයෙන් පටන් අර ගන්න. පටවි ආපෝ තේජෝ කියන එක දේශනා විලාස විතරයි. ඇත්තටම අපි පටන් ගන්නනේ වායෝ පොට්ටබ්බ ධාතය. පිම්බි මැකිලින් බැලුවත් ආශ්‍රද ප්‍රසව සක්මන් කරනකොටම පටවි ධාතුව අහු වෙනවා. මේ හැපීම නිසා. එදිනදා වැඩ කරනකොට අතුල්පතුල් වලට අහු වෙන දෙයක්. නමුත් භාවනාවේදී අපි එතරම් ආත්ම සක්‍රිය වඩා ප්‍රකට වායෝ ධාතුව තමයි ඉස්සර කරන්නේ. බහුලීගත කිරීම කියලා එකට කරන්නේ. එනකොටම ඒකෙන් අවිරුද්ධ ප්‍රතිපදාව ගන්න කියනවා. නම්බු කරන්නේ නැත්නම් ආවානු කරන්නේ නැහැ. නැත්නම් තමන් ඕනේ නම් කියනවා මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා. ඉතින් එයාට නිසිතන දෙනවා. එහෙම ඉඳන්. එතකොට එයා ආසවුනොත් වැඩ බදා ගන්නව තරහ වුණොත් ගැටෙනවනේ. මේක බදා ගැනීම ගැටෙන සෑහට නැවත නැවත එන්න අවස්ථාවක් තියෙනවා. අර ප්‍රകൃතිය. බොහෝ වෙලා ඇසුරු කිරීමෙන් තමයි යගේ ප්‍රകൃති ගති පහට කරගන්නේ. එතකොට අපි මඤ්ඤණා වලින් තොරව ගැටීමෙන්ම නැවත නැවත ඇසුරෙන්ම නැවත නැවත මිත්‍රත්වයේ තුලින්ම ප්‍රകൃතිය එන්නවා. ඒක තමයි අපි කරන්නේ. අපි හුඟක් වෙලාවට එනකොට පාවට දාලා සාතර වෙන්න හදනවා. එතකොටත් මිනිස්සු මේ අන්දමන්ද. මේ දෙපයි කියනවා. එතකොටත් අන්දමන්ද. ඒක ගණන් ගන්න. භාවනා ජීවිතයේ හෝ හීන ලෝකේ අපි මේ කලබල වෙලා තියෙනවා එක මොහොත විස්තර කරන්නේ. ඒක මහා මෝඩකම. කිසිම තේරුමක් නැහැ එක මොහොතක එන දෙයක. එකම දේ දිහා බලනකොට ස්වරූපය වෙනස් වෙනවා. ඒ ස්වරූපේ වෙනස් වෙන බතිය දකින්න ඒකට නිසිනින්ද විවේකී වෙන්න දෙන්න. අවදාකවත් මේ වෙලාවට වරෙන් තොරන් ගහලා පිළිගන්න යන්නත් එපා. එලවන්න යන්නත් එපා. මේ දෙකෙන්ම අපි කරන ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරනකොට එන දෙයට ස්වභාවයෙන්ම එන්න දුන්නොත්. ඒක තමයි අපිට ඉවසීම නැතිකම ඉවසීම එනකොට එනකොට ඒ ඒක කෙරේ දක්වන මුණත වටිනාකම එන්න එන්න පරිණාමයකටපත් වෙනවා. අපි ඉස්ලාම් දාසේ කෙනෙක් දකිනවා දෙවෙනි දාසේ දකිනවා තුන්වෙනි දාසේ නැසනත ආස්තික කරනට යා කෙරේ පවතින ආකල්පය. යා කෙරේ චිත්ත රූපේ පරිණාමයටපත් සාමාන්‍ය කරන කොයි එකක් පිරිහෙන එක තමයි. ඕනේ වැදගත් එක්ක අපි අඳුන දවසේ ඉතාමත්ම වෙනුමක් කරන්න කියලා කතා කරලා දෙක තුන හතර දකිනකොට ඒක පුංචි වෙන්න ගන්නවා. ඒකේ තියෙන තෙද බහිනවා. බුදුන් කෙරෙහි විතරයි වෙන්නේ නැති කියනවා. බුදුඥානසේ කෙරෙහි කවදාකවත් ඒකේ තෙද බැහිලක් වෙන්නේ නැහැ. ඒකම Tamanට උදව් කරපු සත්පුරුෂයෙක් ඉන්නවනේ. ඒ සත්පුරුෂයා හිමාල පර්වතයෙන් ඈතට යන්න යන්න යන්න මුදුනට ශිඛරේ පේන්න ගන්නවා. අනුරාධපුරයට ගිහලා කොච්චර ඈතට ගියා රුවන්වැලි සෑයේ කොත පේනවා. නිසා සත්පුරුෂයා කොච්චර ඈතට ගියත් ඩිස්ටන්ස් එක වැඩි වුණාට KPP වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක තමයි සත්පුරුෂයාගේ ගතිය අපිට ඇසුර ඉන්නකොට එච්චර ප්‍රිය නෑ මනාප නෑ ඇසුර අමාරුයි. නමුත් කරපු උදව්ව නිසා ඈත් වෙන්න වෙන්න වෙන්න සත්පුරුෂයා ඈතට යනකොට පොත පේන්න වගේ හිමාලයේ සිකරේ පේන්න වගේ සත්පුරුෂ ධර්ම තේරෙනවා. අනික ඕනම දෙයක් ආශ්‍රය කරන පුංචි. ඉන්නේ ඉන්නේ ඉන්නේ එක අර එදිනෙදා gedara ගෑණිකේ තත්ත්වයටපත් වෙනවා. මන්නේ ඉස්ලා gedara ගෑණි කොහොමද බැඳලා පස්සේ gedara ගෑණි කොහොමද? එච්චර තමයි දෙන්නේ දෙන්නේ. ඒක ඔය ටික ඔය සිව්ම එන්න දෙන්නේ නැතුව ටිකක් හත බල එන්න දෙන්න. එතකොට Tamandම කියයි හොඳ නරකද කියලා. වඩන දින මල්ල ලියන්න තියෙන මල්ල ඔබන්න යන්න එපා. ලාවට එනකොටම ඔකට පේන හණ්ඩයි හීන පරීක්ෂා කරන බලන්න යන්න හදන්නේ මේක ඉක්මනට යන්න. හේන්නේ. හෙටත් වරේ අනිද්දාත් වරේ ඉන් අනිද්දාත් වරේ බෞද්ධීගත කරනකොට ඒක තමයි තපස කියන්නේ. ඒක තමයි යෝගාවචර කියලා කියන්නේ. යෝගේට ආවචරයි. උන්නේ යෝග වෙවි ඉනවරෙන් එනවා යනවා ආයෙනවා යනවා ආයෙනවා. ඒකට කිසිම නෑ විවේක නිසිතෝ යන්නේ වැඩි. ඉන්නකොටම නැකත් බලලා මෙයාම ගෙන්න ගන්නු නැතුනොත් අප්සෙට් කියලා ස්විප් වල නම්බරේ හොයනවා වගේ සල්ලි දීලා එහෙම හදිසි කිසිම කඩා වැඩ ගැනීමක් ධර්මයේ නෑ අද තියෙන කොළඹ ධර්මයේ ඒක තමයි කොළඹ කරන්න හදන්නේ කිටි ක්‍රම ක්ෂණික ක්‍රම ඉතින් දැන් ඉතින් 18 මාසේ පොස් ක්ෂණික ඉන්දියාප ක්ෂණික පොල් කිරි ඉතින් අන්තිමට ක්ෂණික මරණ තමයි වෙඩිලා තියෙන්නේ ඌ කන්න කන්න කන්න කලින් මැරෙනවා ඒ ක්ෂණික කාර්ය ඔක්කොම හදිසි වෙලා දඟන හැම කෙනෙක්ම ඔය ඉක්මන් කරන්න ගන්නේ සර්වඥාන්සේ කියනවා අර මේ රෝජනසේ වැඩ ඉන්න තැන පහන ආසේ මේ ආවාසය ළඟ අපදාම රැයට පහනක් පත්තු කරනවා. ඉතින් බුදුරජාණන්සේ කවුරුත් නැතිලා කෙලියට ඇවිල්ලා පහන ගාව භාවනා කරනකොට කලඟට්ට පයින්වල වරද. මෙරු පයින්ව. උන්වහන්සේ වයින් කරන්න යන්නෙත් නැහැ, පහන නිවන්න යන්නෙත් නැහැ, පහන පත්තු කරලා වණින්නෙත් නැහැ. උකිනම ඉක්මන් කාර්යය ඇවිල්ලා තමන්ගෙම තටු වලින් තමන්ම ගින්නට පැනලා මරණ හැටි. අනේ සංසාරේ කියලා. ඔය කලබලකාරණේ වැඩි යොමු තමයි. ඒ ඉතුරු වෙච්ච තට්ටෙන් ආයෙත් කරන්න ගින්නට පයින් එක තමයි. ඉතින් හදිසි වැඩ කාරණේ වැඩවල පළඟට්ටන්ගේ වැඩේ වගේ තමයි. අපිට නෑ. කිසිම හදිසියක් නෑ. ඒ නිසා අදලතිය දිනුනේ පරිදි දරුවෝ. උත්තරේ නම් අපි ඉතින් අතර මූල ධර්ම වශයෙන් වෙනදී මේ මූල ධර්ම වශයෙන් අපිට කියාගේ පටවිමයි ආපෝමයි තේජෝමයි ඌ එකක්ක වෙන් කරන්න බෑනේ. අපි ඉන්නේ ගුලියට එකට තියෙන. ඉස්සරහට ආපු දෙේ පේනවා. මොකද ඊට පස්සේ තව තුනක් තියෙනවා. ඉතින් සමහරුන්ගේ චරිත ලක්ෂණ හිතුව පටවි ප්‍රකටයි. අන්න ආපෝ ප්‍රකටයි තේජෝ ප්‍රකට. නමුත් කමන්නේ ප්‍රකට දේ අනුව හොඳට බලන්න. නැවත බලන්න. බලනකොට බලනකොට නොදැක්ක පැතිකඩවල. පේන්න පටන් ගන්නවා මේක හරියට වටවල් හතරක් දාලා හදපු තේඩාව. අපි පට පාට නූල් හතරකින් බෙදපු තේඩාවක් කිය. මේ තේඩාව මෙතනින් බැලුවොත් කහ පාට වෙන්නේ පොඩ්ඩක් උඩ බැලුවොත් රතු පාට වෙන්නේ නිල් පාට වෙන්නේ කහ පාට. ආයෙත් කහ පාට. මේ කැර කැර කැර කියන්නේ ඉතින් අර තේඩාවේ ඉස්සරහට ආපු පොට දැකලා අපි කිව්වොත් මේ තේඩාව රතු පාටයි කියලා. බොරුත් නෙවෙයි. නමුත් ඒක නියම සත්‍යයක් නෙවෙයි. මොකද පාට හතරකින් හදලා තියෙනවා. Taman බලන හරස්කඩේදී ඉස්සරහට අවිල්ල තියෙන මේ පාට. නමුත් ඒක ගිහිලා ඊගා පාට ඊගාසන. එහෙම මේ හතර මේ තේඩාවක් වගේ පාටලනු හතරකින් හදපු තේඩාවක් වගේ පෙන්නට අපි මුඛා දුරදිග බලා හිටියොත් අදහස් ප්‍රකාශ කිරීම පොඩ පමා කරා. දැන් දැක්කනම් මම නිල් පාටමයි කියලා රණ්ඩු කරන්න. යා දන්න පොඩ කොටින් බලුව කහ පාට තියෙන. ඒත් ඒ තේදා. ඒක හොඩින් බලුව රතු පාට තියෙන. අන්තිමට කියන්න පුළුවන් මේ හතර එකතු වෙලා. එයත් කියන්නේ කියන්න දන්නේ නැහැ. පහක් තියෙනවද දන්නේ නැහැ. හදිසි වෙන්නේ නැහැ. අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ තීරණයකට එන්නේ නැහැ. නිරීක්ෂණය වැඩි කරනවා. විපස්සනා කියන්නේ මේ නිරීක්ෂණය වැඩි කිරීම. ඒක ඇතුළේ රස්නේ කියනවා තමයි අපිට ඇත්තම වතුරකින් ජීවිතය දැනෙන්නේ. අපි ඇඟට රැකී වතුර රස්නයක් කියනවා අපිට දැනෙනවා ඒක රස්නයක්. ඒ අපි ඇන්නේ ජීවිතය දැනෙන්නේ. ඒකට ඔය ගෙම්බට නැහැ. එම්බ චලජේ චලතාපි. උර කොයි වතර ගියත් ඌ ඒ හැඩයට හදාගත්තට පස්සේ පයින්නකොටම දැනෙනවා. අනේ ටික වෙලාවක් ගිහලා ඌ ඒක මට්ටමට එනවා. ඒ නිසා උරග ජීවිතේ චලතාපි. මේ මේ චිරපයි සත්‍ය විතරයි අචලතාපි. ඒකට උණුසුම් සිසිලසක් ඌට තියෙනවා. අර ඌට නෑ. ඒ නිසා අපි අවු සෞත්‍ය වැඩක් කරගෙන. චලතාපි අචලතාපි. අතරම ක්‍රියාත්මක නැහැ ඒක ප්‍රකට වෙන්නේ අර පතේ ඉඳලා. එක වෙලාවකට එකයි ප්‍රකට වෙන්නේ. ඒක ඒ ඒ ස්වරූපේ. නමුත් ඒ චිත්තක්ෂණේ ඊගා චිත්තක්ෂණේ වෙන කම්බිනේෂන් වෙන අතක් හම්බ වෙයි. මයිකේට හරවන්න බලනවා නේද? දැනෙනවා මේ මුදුගතිය. මුදුගතිය දැනෙන්නේ අපිට ආපෝගතිය. දැන් හතර තියෙනවා හතර එකට තුනට ඒකේ මුදුගතිය දැනෙන්නේ ආපෝගතිය පොත ඉන්නේ ඔය දැන් ඔක්කොම සාමාන්‍ය කාඩ් ගහනකොට කොච්චර සෙල්ලම් කරනවද මොන ලෝකේ පුරාම දෙන කුට්ටුමේ 52ක්. අත අනලා දුන්නට පස්සේ මේක වාසිය අතක්ද අවාසිය අතක්ද කියලා කියනවා. එතකොට 3 not 4 ගහනකොට තියෙන වාසිය අත සාමාන්‍යයෙන් ඕමි බලනකොට අවාසි වෙන්න පුළුවන්. මන්ට හම්බ වෙන 52 එකක් තමයි කොච්චර සෙල්ලම් කරා. මේක අනලා බෙදුවේ නැත්තම් ගේමක්. ඒ අපි දෙනවා අපි මේ වෙලාවේ කොතුරුම්පු කරගෙන තියෙන ආර්තන ආර්තාසිය අපි එකන ලොකු. එහෙම නැත්නම් රුවිත කරගත්තම ආර්තාසිය වල්ලාසිය කියනවා. භූතාසියලු ඒකේ වෙලාවේ කවුරුද මේ අත හෑන්ඩ් එක අපේ කරගෙන එයා තුරුම්පු ප්‍රකාශ කරනවා. ගෙරුවට පස්සේ කාඩ් කුට්ට වෙනවා. ඒ කාඩ් කුට්ට මැන්න තව කෙනෙක් දුන්න පස්සේ එයා කියනවා නෑ මම හාරත කියලා කියනවා. ඒකුත් වෙනවා. ආයෙත් අර ආයෙත් වරිදේ තව උත්තර උත්තර ඒ හිමිනතෝන් මයිටි මනසෝන් ආරම්භය කරනවා නම් ආපෝදාතු නම් කියන්නේ සමහර ලාට ඒ අතර සම්බන්ධතා තියෙන රූප ධර්ම සහ නාම ධර්ම අතර. නමුත් ඔය විදිහේ ඍජු සම්බන්ධ නැහැ. ඒ විදිහේ මේ කෙලින්ම පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒ වචනේ අනියන් සම්බන්ධතා. අනියන් සම්බන්ධතා ගොඩාක් තියෙනවා. ඒ විදිහට අනියන් සම්බන්ධතා තියා බැලීම ධර්මානුපස්සනාව. ධර්ම වලට යට වෙලා රාගෙනකොට රාග නිස්සිත වෙනවා. මෛත්‍රියට මායිති නිස්සිත වෙනවා කියන එක සමාජ බල. අපේ ජීවිතේට වෙන දේ. ඒ වෙනකොට ඇතුළත වැඩ කරන ධාතු හතර මෙහෙමයි, චෛතසික මෙහෙමයි කියලා බලන්න පුළුවන් මමම මම පරිශනාකරපත් කළා පරිශනාගාරක ඇතුළත එක එක தත්ත්වයන් නිරීක්ෂණය කරනවා. ඒක ධර්මයක් බවට පත් කරගන්න. ධර්මෝජාවක් එන්නක. නමුත් අපි වෙන්නේ රාගය නෝර රාග රත්ත වෙයි. ඒකවල මේ වදියා බලන්නේ විවේකයක් නැහැ. දැන් රාගේ එnderලා ඒක දිහා විවේකීව බලනවායි කියලා කියන්නේ උග්‍ර විපස්සනාවක්, උග්‍ර ධර්මානුපස්සනාවක්. ඒක ඉතින් බලනකොට තමයි ඒක තියෙන හොඳම නමුත් ඒක ඔක්කොම සදාචාරයේ විදිහට පිළිගන්නේ. ඔක්කොම ඒක භාවනාවක් කියලා පිළිගන්නේ. නිකන්. ඒ සදාචාරයට එන්න හොඳ ශික්ෂණයක් තියෙන. හොඳ සතියක් තියෙන. හොඳ ධර්මාබෝධයක් තියෙන. පෞරුෂත්වයක් තියෙන. කියන්න බෑ. තව කෙනෙක් ඒකෙන් කියලා අමාරුවේ වැටලා ගියොත් ඔය උපදේශය වැරදි. ඒ නිසා කාටවත් කියන්න බෑ. එහෙම එනකොට ඒක තියා බලන්න කියලා. ඒ නිසා මට්ටම් තුනක් තියෙනවා. මේ මට්ටමින් කරලා කඩන්න පුළුවන් නම් දෙවෙනි මට්ටමේ බලන්න. දෙකෙන් පුළුවන් නම් ඔතෙන්ට ඵලයක් කියලා ඒකට කියන්න ඕනේ මේ කොයි තැනදෙත් කොච්චර දෙයක් ඒකට වැටෙන්නේ කියලා. නිසා ඉහලකෙන්ම ගහන්න යන්න බෑ. ඉහලකෙන් මේ යන්න ඉස්සලා පල්ලෑ මට්ටම් දෙක සහතික වෙන්න. ඒකට සමාන තීරණ එකෙන් ගැලවෙන්න ඕනේ. ඒක නිසා කියනකොට ඒ පුද්ගලයා සලකලා පරිසරයේ සලකලා ඒ පුද්ගලට ගැළපෙන ධර්මයක් දෙන්නම මූල ධර්ම කියනකොට ABC තුනම කියලා දෙනවා. අවස්ථාවක් විග්‍රහ කරනකොට මේ තියෙන ප්‍රශස්ත தත්ත්වේ බලලයි උපදෙස් දෙන්න ඕන. දැන් වෛද්‍ය ශාස්ත්‍රය දැනගත්තට ඒ වෙලාවට ගන්න බෙහෙත් ටික ඒ ලෙඩාගේ හැටියට, Taman ඉන්න පරිසරයේ හැටියට ඉස්තු ගුණ කලකලානේ දෙන්නේ. එහෙම නැත්තම් කම්පියුටරයිස් කරන්න පුළුවන්. ඒත් මුළු සාස්ත්‍රෙම කම්පියුටරයිස් කරතයි මේ කාරණා මේ ටික දාන්න. එහෙම කරන්න බෑ. මොකද ලෙඩයි තීන්දුව කරන්නේ ලෙඩාගේ වයස. ලෙඩාගේ තියෙන චරිත ලක්ෂණ, ඍතු ගුණ. ඒව බලලයි වට්ටෝරු හදන්නේ. ඒක නිසා කල්ැතුව කියන්න බෑ වේදා මොනවා කියයිද කියලා. ඒක නිසා වේදාට වෙනම චරිතයක් තියෙනවා. ඊටත් වැඩි වෙද්දු බෝට් එක ගහන්නේ එච්චරයි වන්දන්නේ. ඔය ගහලා ඉවරලා හරි ගියොත් කියනවා টොප්. මුන්ටම වයිසින්නාන්ත කියලා. කියලා වුණාට පස්සේ කියනවා ඉතින් ශාස්ත්‍රයේ තිබුණා ඉතින් මොකද වගේ කර්මේ හරිනේ. අර මේ කියලා ඉතින් ඔව පොට්ටෙට කියලා ගත්තාම වෙද්දුන්න රවුතු කරනවා නෙවෙයි. වෛද්‍යවරුනේ දොස්තරලා පවා තන්නේ කර පොට්ටයක් කරනවා. ඊට පස්සේ ਉਹ හොඳ කර්මාන් රූපයක් තියෙනවා. ਉਹ ගහන ගහන එක හරියනවා. වතුර දුන්නා තනිපෙන. ඈ? අනාබල්ලා. අනාබල්ලා ආයේ ඔගේ ඒක ඒක කොටින්ම එක කියලා පටන් අරගත්තට පස්සේ වෙඩාට වැඩිය ලෙඩේ හොඳයි. බෙහෙතට වැඩිය ලෙඩේ කනා බල්ලක්. ලෙඩේ කනා බල්ලන් නම් ලෙඩේ කොල්ලෙම ගහලා තියෙනවා. ඔය ගහ ඊගාට ලෙඩාට වෙදයි වේතයි දෙකම කනා බල්ල. අපිට වේදා ගන්න දෙහිලා තියෙනවා කම්ම ගෝචිකාකෝ කමන්නේ. ඔය ප්‍රශ්න නැත. හොඳයි මැද පන්තියේ. ඉහළ මැදට යනකොට ඉන්දිය සංවරය තමයි වුණ කරන්නේ. භාවනා කරනවා ආට මේවා ඒ ඒ ඉන්නේ ප්‍රගුණ කොච්චර භාවනා කරා නමුත් වේදනාවක් ඒ හදවත ඒක අර පින්දෝල බාරද්දාවේ සූත්‍රයේ අච්චු ගැසෙක මොකට ඒකදී සර්වඥයන්ස කියනවා එක එකනාගේ රාගයත් එක්ක වැඩ කරන්න හැටි අර තමන්ගේ තියෙන මානසික පසුබිමත් එක්ක වෙනස් වෙන්න ඕනේ. දුවේ කියන්නේ බෑ ඔක්කොමලා අසුබ බලන්න. ඔක්කොමලා මේ ණය දැකම බලලා මේ අයින් කරන්න. ඔක්කොම ඉන්දිය සංවරය කරන්න බෑ. තමන් ඒ වෙලාවේ එන හතුරගේ ප්‍රමාණය බලලා ආයුධය තීන්දුව කරන්න. ඒක බුදුහාමතුක කියනවා මට කරන්න බෑ. අම මෙන්න ආයුධ තුනක් තියෙනවා, රාග මට්ටම් තුනක් තියෙනවා. මෙහෙම තියෙනවා කියලා කියලා දෙන්න. උඹ හරියට දැනගන්න කොතෙන්ද මොකද කොයි එකද දාන්නේ. මාත්‍රාව දැනගන්න ඕනේ තමයි. ඉස්ලාම් කියනවා අම්මා අක්කා විදිහට සලකන්නේ. ඒක තමයි. ඊට ආවට පස්සේ අනික ගන්න ආයේ රාග මට්ටමේ මැද අසුභ වශයෙන් සලකනවා. ඉතින් ඒකට රජුට hina වෙනවා. අසුභ කොහෙද හාමුදුරනේ කතා කරන්නේ මිනිකුණත් එක්කත් රාග කරනවා. අම්මත් එක්කත් රාග කරනවා. ඇත්ත ලෝකේ. ඉතින් ඊට පස්සේ කියනවා මේ ඔක්කොම ඉස්ලා ඉන්දියා සංවරය තිබුණොත් අරසයි. කියන්නේ සත්‍යයෙන් සංවර වෙලා තිබුණොත් අරසයි. ඉතින් ඒ නිසා අරව වෙද්දිත් රාග නිශ්චිත වෙලා රාග රත්ත වුණත් ටිකින් ටිකට මේක ඒ සබ්ජෙක්ට් එක එහෙම දෙද්දි පුළුවන් තරම් සත්‍ය ටික ටික වඩන්න. වඩනකොට අර තුනම කාර්යක්ෂම වෙනවා සත්‍යයත් කාර්යක්ෂම වෙනවා. එතකොට ඉතින් ඒ කියන්නේ අපි පැහැදිලිව තමයි පිරිහිලා හිටින්න ඉතිතියි. ඒ වෙනකොට අපි අතින් වෙන දුෂ්චරිත නිසා. නමුත් සත්‍ය වැඩුණා නම් Tamanne පුළුවන් අනුකම්පා කරන්න මම මේ වැඩ කරගෙන ගියාට අතරමැද මම කොහොමද සතියක් වඩලා තියෙන්නේ. අද කවුරු මට චෝදනා කරත් උසාවියෙන් කියලා තීන්දුව කරුවත් නඩු දාලා ඉරගේ දැම්මත් මම යන්නේ අද මේන් සතියක් වඩා. ඒක ගන්න බෑ කාටවත්. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ අරව ඔක්කොම සමත ක්‍රමයි. සත්‍ය විපස්සනා ක්‍රමයක් වශයෙන් කරගෙන යනකොට රාග නිශ්චිතව ඉඳද්දි වඩන්න. රාග අරමුණු තියෙද්දි වඩන්න. ඒ නිසා රාග අරමුණු ආහාරයක් වෙනවා ඒකට. ඒ ඒක පරිශෙන් ආහාරයක් වෙන නිසා රාග අරමුණුත් එක්ක ද්වේෂ කරන්න යන්නේ නැහැ. මෙව තීටි මට බානව කරන්න බෑ. කිනත් ඔකද මෙච්චර මම මොකද කරන්නේ? ලෝකේ ඇති මට පුළුවන් මගේ ශක්ති ප්‍රමාණය ටිකින් ටික ටිකින් ටික සතිය වඩන්නේ ඒක ආපහු යන එකක් නෙවෙයි. නැති හැමදාම කියුමුලේටිව්. එන්නෙන් වෙන්න වෙන්නට පස්සේ යම් කිසි දවසක පුළුවන් දැන් ඊටාරාපු ආයස් මනස කියනවා මට සංගත දැන් රාගෙ නැහැ කියලා. ඉතින් මං කොහොමද අමලේ හැට පුරනට පස්සේ කොහොමද රාගයක් ආයෙ තියෙන කියලා. නෑ නෑ මම හීනෙකදී දැක්කලු හොඳටම කාන්තාවක් එක්ක ඇවිල්ලා ගැටෙනවා මට රාගයක් නැහැ. මං කොහේ ඒක උනායි කියලා කොහොමද කියන්නේ රාගෙන්නේ නැහැ. ඒකේ එහෙම එක වචනකින් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අපි මේ ඔක්කොම වෙනකොට මේ සතියෙන් ප්‍රමාණ කරන්න පුළුවන්. එදා මේකට අහු වුණා මේකට අහුනේ නැහැ. අද මේකට අහු වෙනවා කියලා හොඳට දැක් ගන්න පුළුවන් මේ සබ්ජෙක්ට් මැටර් එක විතරයි. ඒක නිකන් විෂයබද්ධ සම්බන්ධයක් විතරයි. ඒ කියන්නේ නැවත නැවත යෙදෙන්න ඕනේ. ඒක ලෝකයා තාම බනිනවා. විච්චර සීටි තාම රාග නිසාරමොත් එක හැසිරෙනවා. කිසි විනයක් නැහැ කියලා. නමුත් අපිට තේරෙනවා මේ වැඩේ නිසා අපේ සතිය යම් වර්ධනයක් වෙනවා බුදුන් ඉන්නවනම් අපිට වන්දි. බුදුන් ඉන්නවනම් කියන්නේ අනේ මේ මනුස්සයා කරන්නේ ගඟදී ගේජල් පීන පීනිල්ලක්. මේ සදාචාරමත්ව කියලා කියන මිච්චර ගන්න මොකටද ඔය පරිශීලනය කරන්නේ? ඇත්ත කරලා හිටපන්කෝ කියලා. ගැටුවේ හිතේට සත්‍ය වෙදෙන්නේ නැහැ. ඇති වෙදෙන්නේ ගැටුම අවශ්‍යයි. ඒ ගැටුම අපිට ස්වභාවයෙන් එනවා. එන දේ ප්‍රමාණ කරගෙන වෙන අනියන් සම්බන්ධකම් අනියන් රාගයට උදව් කිරීම නෙවෙයි. මේ තුල අහිංසකව බය ආදූ හෝ සත්‍ය වැඩිමක් වෙනවනම් අපිට අනුකම්පා කරන්න. තුනම තුනම තුනම එනවා. තුනම එනවනම් උතාම දක්ෂ යෝගාවතරේ ගුරුවරයෙක්ගේ සුවයස්ත වෙන්න පුළුවන් කෙනෙක්. ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. යාට තේරෙනවා මම දැන් අද මම රාගයට වැටුණා. නමුත් ඒක නිකන් අර දැන දැන අසුචි වලක වැටෙනවා. ඒක තමයි දන්නවා වැටිලා රාගයෙන් මේකට කියන අපිට කියන ආස්වාදත් කරලා. ඊට පස්සේ ආදීනව එනවා මූණටම දමලා ගැහුවා. ඊට පස්සේ යාට තේරෙන යාන්ත්‍රණයක් ඊට පස්සේ මේ தත්තර පත්තර හොදන දෙයක් නොවි ඉන්න එක කියන එක එන්න අර තරමටම වදින්න ඕනේ. මූල ධර්මයෙන් ගන්න බෑ. අත්දැකීමෙන්ම ගන්න. නිසා එදා වෙනසක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ වෙනකොට ලෝකයා මෙයාව පරාජිකා කරලා කුණු කරලා උසාවියට දාලා නඩු කියලා ඔක්කොමත් කරලා. මම තමයි මම කියන්නේ සත්පුරුෂයෙක් වශයෙන් මේකේ මගේ ඇතුළත වෙනසක් වුණා නම් ඒක ලෝකයමට බැන්නට කමන්නේ මම මේක කරලා තියෙනවා ලෝකෙට. මම නෑ මේක පාවා දෙන්න. මම පුළුවන් තරම් බලනවා අනිත් දවසේ මෙච්චර මට්ටමට එන්න ඉස්සලා මේ නතර කරගන්න කායිවත් උදව් වෙන්නේ නීචර බය නිසා නෙවෙයි. ඇතුළෙම ඉන්නේ යාන්ත්‍රණයක් තියෙනවා. ඒක මේ බහුලීගත කිරීමෙන් සීසන් කරනවා කියලා කියන්නේ. වශී කිරීමෙන් කරන දෙයක්. ඉතින් අන්නේ අවස්ථාවේදී තමයි මේ පුතිරට අනිවාර්යයෙන්ම අනුකම්ප කරන්න ඕනේ භාවනා මධ්‍යස්ථාන තියෙන ඕනෝකට. දී ලෝකේ ඕක නැහැ. ආතන් වහන්සේට අදාළ. ඉතින් භාවනා මධ්‍යස්ථානදී මිනිස්සු নানা ආකාර පරිශන කරනවා. ඉතින් ඒකට අර භාවනාවට නොපෙළඹෙච්ච ගිහියෝ බලන්නේ මේක සුද්ධ භූමියක් වශයෙන් තියෙනවා මේ වශයෙන් මරන්න ඕන කපන්න ඕන මෙයාට විනය නීති ක්‍රියාත්මක කරන්න. මුත් ඇත්තට මේ මනස විතරයි මධ්‍යස්ථානේ වැඩ ගන්න. අනිකට මේ අරාගාරමට මූණ දෙන්නේ නැත්නම් උගොඩිම කොට වෙන්නේ. මේ අනගාගත් එක ගැටෙනවා, වැටෙනවා, නැගිටිනවා, වැටෙනවා, නැගිටිනවා අතරමැද මොකද්දෝ ප්‍රතිශක්තියක් වැඩ. යල්නාශීමක් වෙනවා. ඒක දකින්නේ ඓතිහාසික කෙනාට විතරයි. මේ මට්ටමින් ඉහට ගිය කෙනාට තියෙන මේ මනුස්සයා ගෑන ෆයිට් එකක් දෙනවා. හැබැයි මුළු ලෝකෙම අනුකම්පා කරන ගුරුවරයාත් බයිනවා මේ මනුස්සයාටත් අනුවන් දෙන්න කතා කරනවා. පණ්ඩුවක පෙළ. අර මනුස්සයා ඉන්නේ ඔක්කොගේම ආකල්පත් විඳ කර තාමත් මේකත් එක්ක ගැටි ගැටි ප්‍රතිශක්තිය වඩනවා. මේක ඒකට කැලිය තමයි හොඳ කියලා කියන්නේ. ඒවා මේ මට්ටම් තුනක්. මොන්ටිසෝරි මට්ටම, ආත්මික මට්ටම, උසස් පෙළ මට්ටම වගේ ඒ මේ ಭಾರದ್ವಾජ සූත්‍රයේ ලක්ෂණ ටික මේ විස්තර වෙනවා. ඒක ඇත්තටම ਸਰවඥතේ පිරුණා පෑවට පස්සේ වෙන වැඩක් ඔය. මුංච ආමක කෙනෙක් කියලා දෙනවා රජුරවණ්ඩ මම මෙහෙම වැඩ කරන්නේ කියලා. හරි මේ ඒ කච්චි ගමන පොත අච්චි ගමන ඒතර මොකක් නිසා දන්නේ ඒකේ අන්තිම කොටස එච්චරම හයිලයිට් වෙලා නැහැ ඒ දේශනාවේදී. නමුත් ඒ සූත්‍රය කියන්න කියන පණිවිඩය හරි ප්‍රකටයි. මේ ඉන්න කට්ටියට හම්බෙලා තියෙනවා බාරද්දායි සූත්‍රය. ගිය පසලසකට ඔක්කොටම බෙදුවා මේ මෙතන තියෙන ඔය කඩදාසි වලතලා තියෙන. අන්න කියවන්නේ ඒකේ ඒකේ පෙන්වන්නේ මේ වගේ රාගයත් එක්ක වැඩ කරන මට්ටම් තුන. ඔක්කොගෙම වෙන්නේ නැහැ වෙනවනම් සත්පුරුෂයි කියලා කියනවා. ඒ වැරද්ද නැවතෙන කාලේ ඒ කාලෙදී අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න බෑ ලෝකයට. ලෝකයා බලන්නේ දැන දැන තාම වැඩි කරන මිනිහෙක් ඒකට කරන්න දෙයක්. ඒකට අම්මගෙන් තාත්තගෙන් අනුකම්පාව නැහැ. ගුරුවරයා සමාට වරදොල ගන්න. ගුරුවරයා තම තමන් දැනගන්න ඕනේ මේ වැරද්ද කිරීමේදී මය තුල යම් ප්‍රතිශක්තියක්. යම් සත්‍යම විතරයි සත්‍ය තමයි මුල් වෙන්නේ. වීරියත් වෙනවා, සද්ධාවත් වෙනවා, සමාධියත් වෙනවා, ප්‍රඥාවත් වෙනවා. මොකද කවුරුත් දෙන එකක් නෙවෙයි. තමන්ගෙම ලේවලින්. අපි කියන්නේ බොක්කෙම එන එකක්. ඒක කාටවත් සම කරන්න බෑ. කිසි දෙයක් එක්ක ගලපන්න. ඒක තමයි නියම ආර්ය පරිශ්‍රණය කියන්නේ. ඒක තමයි භාවනා මධ්‍යස්ථානයේ කිය යුත්තේ. ඒක තමයි යෝගාවචරය කියන්නේ. ඒක කෙලෙස් නොවෙන්න පැත්තක දාලා ඉන්නවා කියන එක. ඒකේ ඉතර ශක්ති සම්බන්ධ පොකොණ්ඩක් ඇති වෙලා දැන් අපි අරගෙන තියෙන විනාඩි 35ක් විතර කාලයක් මේ ධර්ම සාකච්ඡාව සඳහා ඉතින් මම යෝජනා කරනවා අපි ඒ පේන පේනාට පින් පැවණීමේ චාරිත්‍රානුකූලව අපේ ධර්ම දේශනා ශ්‍රවණ සාකච්ඡාවාරය සමාප්ත කරනවා